ඉතින් ඒ ධර්ම දේශනාව සඳහා ඉස්සරහින් අපි මාතෘකාව වශයෙන් තියාගත්තේ සර්වචනාචේ විසින් දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායි මූලපන්නාසිකේම සඳහන් වෙන මේ චූල වේදාල සූත්‍රයයි ඒක සත්තු නවංග සත්තු ශාසනයේ වේදල්ල වශයෙන් නැත්නම් ගැඹුරු ව්‍යාකරණ ධර්මයක් වශයෙන් සඳහන් වෙනවා. මේක අත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ බුද්ධ භාෂිතයක් වශයෙන් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක් වශයෙන්. නමුත් පර සර්වචනාංශේ පසුව ඒක අනුදේශව දාල නිසා ශ්‍රී මුකේට නොනැගුවත් මේක බුද්ධ භාෂිතයක් වශයෙන් පස්සේ සංගීතකාරක මහරහතන් වහන්සේලා පිළිඅරගෙන තිබුණා. මේ සඳහා පසුබිම ඉතිහාසයේ ඉතිහාසයේ වශයෙන් නැත්නම් ජාතකය එහෙම නැත්නම් උපත්ති වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සර්වඥ ශාසනයේ සර්වඥස වැඩින කාලේ හිටපු ඒ ධම්මදින ආත්මීතින් වහන්සේ විශාක උපාසක කියන දෙපළ අතර ඇති වෙච්ච ධර්මමය සංවාදයක්. ඉතින් මේ දෙන්නගේ ඉතිහාස බලුවොත් මේ දෙන්නා විවාහ වෙන්න කලින් පැවිදි වෙන්න නැත්නම් මේ ශාසනය ඉස්සලා පැවිදි විවාහකව හිටපු අඹු සමියෝලා ඉතින් විශාකතුමා සර්වචනාසෙන් නිතර නිතර ආශ්‍රය කරමින් බණහමි ගත කරා කතාවේ හැටියට එතුමා අනාගාමි ආර්ය ශ්‍රාවකෙක් වඩපත් වෙලා ගෘහ වාසය පිළිබඳව කලකිරිලා තමන්ගේ මේ පුරාණ දූතිකාව නැත්තම් හැඹුවට සම්දින්නාට සඳහන් කරනවා සාදුතත් මේක මට කරන්න බෑ නිසා මම අරණ්‍යගත වෙනවා කියලා. ඉතින් එතකොට විසාකා මේ වෙනස දකින්න ධම්මදින්නාව කිසියම් ඒ වගේ <clears throat> නික්කම සංකල්පයක් පේන්නේ නැතුව නිකමට වගේ තමනොත් පැවිදි වෙනවා. එයා ගිහිල්ලා කෙලිම ඇත්තටම භික්ෂුණී ආරාමයක පැවිදි වෙනවා. ධම්මදින්නාව විසාකතුමෝ තුමා සුපාසකෝයි ඉන්නේ. ඉතින් පසුව මේ ධම්මදින්නාව හරියත් හරියත් ඵලයට පත් වුණාට පස්සේ විසාක උපාසකත්ව වාට සැකයක් පහළ වෙනවා මෙතුමිය ශාසනය කාලකිරීලා මේ ඇවිල්ලා ඉන්නවාද එහෙම නැත්නම් ඇත්තටම පැවිදි වෙච්ච එකේ පළපොරොජන ලැබලා තියෙනවද කියලා. අන්න ඒ මතය දැන ගැනීම සඳහා කරන කෙනෙහිල්ල කරස් ප්‍රශ්න ඇසීමක් සාකච්ඡාවක් තමයි මේ වෙල චූල විදාල සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. ඉතින් ඒකදී මුල්ම මුල ප්‍රශ්න කීපයකදී චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රශ්න කීපයක් අහනවා ආහනාන ප්‍රශ්නෙට ඒ ධම්මචින රහත්මෙන් ඉඳන්සේ ප්‍රශස්ත එහෙම නැත්නම් ගැළපෙන හොඳම ප්‍රබුද්ධ උත්තර ලැබෙනවා. නමුත් විසාකතුමා දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන කෙන සාකච්ඡාව. ඉතින් ඒක ඇත්තටම දැන් කාලේ ඉන්න අපට ලොකු ධර්ම සංග්‍රහයක් වෙනවා. අපි විසින් ඇසිය යුතු ප්‍රශ්න රාශියක් එතුමා අහනවා. ඒ වගේම ධම්මදින තෙරින්නාංශේ ඒ බොහෝම විචිතුරුව උත්තර දෙනවා. ඉතින් පසුගිය වාර කීපෙදීම අපට අපි ඉදිරිපත් කරගත්තේ එකම වගේ එකම ප්‍රශ්නයක පළු පතුරු කොටස් ඒ අනුව අද අපි දේශනාවාරේ දේශාවලියේ තමයි දේශනාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පසුගිය වාර කීපෙම ඇහුවේ නැත්තම් අපි ඉදිරිපත් කරගත්තේ මූලික ප්‍රශ්න එකයි කතං චාවසෝ කතං පනයේ සක්කාය දිට්ඨි හෝති. ආර්යවනි මේ සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද? නැත්තම් සක්කාය දිට්ඨි කියන්නේ මොකක්ද වෙන්නේ කොහොමද? මේ පිළිපද ප්‍රශ්නේ. ඉතින් එතකොට තමදින්න රහත්තරිනාච කියනවා ඉදහවසෝ විසාක අසුතව පුතුජනෝ මේ බණ නැහුවා වූ ධර්මයට විවෘත නොවුනා වූ පෘථග්ජනයා ආර්යනාථලා දැකලා ඒ වගේ ඇසිරිලා ඒ පිළිබඳව Tamanට තැකීමක් පළපුරුද්දක් නැහැ සත්පුරුෂයන් දැකලා සත්පුරුෂයන් ආශ්‍රය කළා පළපුරුද්දක් නැහැ එහෙම කෙනා මේ පංචස්කන්ධය එක එකක් වශයෙන් මේක මමය මේක මාගේය මේක මගේ ආත්මය කියලා ගන්නවා අන්න ඒක තමයි එතකොට මේ ස්කන්ධ පහ පාදාන ස්කන්ධ පහක් වඩපත් වීමෙන් සක්කාය දිට්ඨියක් ඇති වෙනවා කියන එකයි පෙන්නලා දෙන්නේ ඊට පස්සේ ප්‍රශ්නේ ඉතුරු පාළුවේ ප්‍රශ්නට උත්තරේ ඉතුරු පාළුවේ සුතව ආර්ය ශාවකෝ නැත්නම් අසුවිරු ඥානයත්තා ආර්ය ශාවක තුමා තෙමේ මේ උපාදානස් මේ පංචස්කන්ධේ පංචස්කන්ධ වශයෙන් තේරුම් අරගෙන ස්කන්ධ පහ වශයෙන් ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ ඒ වගේම මේ ඡන්ද රාගයක් ඇති කරන උපාදාන වෙන්න දෙන්නෙත් නැහැ. ඒක නිසා එවැනි දක්ෂයෙක් මේ සක්කාය දිට්ඨියට අහු වෙන්නේ නැහැ. නැත්නම් මේ සක්කාය දිට්ඨිය ගැටේ ගහගන්නේ නැහැ, හිර කරගන්නේ නැහැ කියලා. ඉතින් යනවා අද අපිට මේ 9 වෙනි දවසේ 9 වෙනි දේශනාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංස්කාර ස්කන්ධයයි සංස්කාර කියන පංචස්කන්ධයේ තියෙන රූප, වේදනා, සංඥා, සංස්කාර කියලා තියෙන හතරවෙනි ස්කන්ධයයි, ඛණ්ඩයි, කයයි. ඒ අනුව නැත්නම් ඒක නොදැනීම තුළින් කොහොමද මේ මූලික ප්‍රශ්නේ නැගෙන සක්කාය දිට්ඨිය මතුවෙන්නේ? ඒක දැන ගැනීම තුළින් කොහොමද සක්කාය දිට්ඨිය ලිහෙන්නේ කියන එක තමයි අපි දවසට මාතෘකා කරගෙන යන්නේ. මේ සංස්කාර කියන පදේ ඇත්තටම ප්‍රශ්නයක් වතුන සමාජලාවට දැනට ලෝකේ පවතින ලොකු ඉල්ලුම නිසා අවබෝධය නිසා මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ගියාම ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද මේක පාවිච්චි කිරීමේ පරිවර්තන කියන හොඳ හොඳ වචන කියලා. ඉතින් ඒක බලනකොට පාලි වචනයම තමයි සංස්කාර කියලා මේක සංස්කෘත වචන යනවා සංඛාර කියලා පාලි වචන යනවා. ඉතින් මිශ්‍ර සිංහලේ අපි මේ දෙකම පාවිච්චි කරනවා. ඒ නිසා අපිට ඒ රූපකේ රූපේ එහෙම ගත්තාම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර්ථ වශයෙන් ගන්න ගියාම පාලි ත්‍රිපිටකේ පවා විවිධ අර්ථ ඡායාවල් මතු කරනවා. ඉතින් මේ සියරම අර්ථ ඡායාවල් අනුව ඉංග්‍රීසියට දාන්න ගියත් ඒකේ එක තේමාවකට ගන්න අමාරුයි. ගොක් අතුයිටි විහිදී පැතිරිච්ච වචනයක්. ඒ වගේම තමයි එකකින් ඇති වෙන ප්‍රශ්නත් නැත්නම් සංස්කාර පටලවා ගැනීම නිසා ඇති වෙන ප්‍රශ්න බොහොම විචිත්‍රයි. ඉතින් මේ නිසා කර්මය ප්‍රධාන වශයෙන් ඇති වෙනවා. ඒ වගේම කර්ම විපාක දීමේදී මේක ක්‍රියාවත් වෙනවා. එනිසා මේ පදය තේරුම් ගැනීම විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම අත නෑර නැත්තම් මග අදින්න බැරි විදිහට හමු වෙන දෙයක්. නමුත් ඒකේ තියෙන විවිධ අර්ථ ඡායාවන් නිසා පූර්ණ සුතමේ ඥානයක් හෝ පූර්ණමේ චින්තාමේ ඥානයක් ලබා ගැනීම පවා සුළු කාලෙකින් කරන්නවා. ගාක් කල්යනවා ඒක තීරුම් ගන්න. ඒ නිසා අපි උත්සාහ කරනවා මේ දවසේ ධර්ම දේශනාවේ අපේ ගමනට අතුදවක් වෙන විදිහට ඒකට කිතාක් අර්ථ ඡායාවල අර්ථ ભેද ඇති කරගන්න අපි සාමාන්‍ය මෙහෙම එක පැත්තකින් ගත්තොත් රූප ධර්ම කියනවා ප්‍රධාන වශයෙන්ම උපාදා රූපත් මේ මහ භූතත් මහ භූතයන්ගේ උපාදා රූපත් කියලා මහ භූත හතරත් ඒ වගේ හේව නැලි වගේ කියලා එක් ගන්න පුළුවන්. ඊට පස්සේ නාම ධර්ම ගත්තාම ඒ නාම ධර්මයන්ගේ චිත්ත චෛතසික කියලා ප්‍රධාන දෙකකට කැඩෙනවා. හිත තමයි නාම ධර්මයන්ගේ අධිපති ප්‍රධානියා. නමුත් එයා ක්‍රියාත්මක කරනකොට ඒවා ක්‍රියාත්මක වෙන්නේ හිතවිලි වශයෙන්. චෛතසික චිත්ත චෛතසික වශයෙන්. මේ චෛතසික අහුලලා අටුවාවට එනකොට නැත්නම් අභිධර්ම විග්‍රහයට එනකොට 52ක් කියලා සීමිත ගාණක් පෙන්වන්න උත්සාහ කරගෙන තියෙනවා. අන්න ඒකේ ඒ අටුවා විස්තරයකට නැත්නම් අභිධර්ම විස්තර ගත්තොත් ඒ 52කින් චේතනා වේදනාව කියලා කියන චෛතසිකයක් ඒ වේදනාව සංසාර ගමනටත් නිවනටත් තද බල බලපාන නිසා ඒ චෛතසිකයේ පමණක්ම වේදනා ස්කන්ධයක් වශයෙන් වෙනම සලකනවා. ඊට පස්සේ ඒ වාගේම තදබල සම්බන්ධතාවය පවත්වන චෛසික තමයි සංඥාව. ඒ සංඥාව තනි කරව වෙනමම සංඥා ස්කන්ධයක් වශයෙන් සලකනවා. ඊතුරු චෛසික 50ම මේ සංස්කාර ස්කන්ධයට වැටෙනවා. ඒක නිසා සංස්කාර කියලා කිව්වහම එතන එකක් නෙවෙයි ඉලපතක් ඌරුමිටියක් වගේ එහෙම නැත්නම් පන්තියකින් ළමයි කණ්ඩායමක් වගේ 50ක පද්ධතියක් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා මේ 50යිදී නැත්නම් 50 වැඩ කරන වෙලාවේදී එක එක වෙලාවට එක එකන ඉස්සර වෙනවා. පන්ති මොනිටර් මාර වෙනවා වගේ. ඒ වෙනකොට අර සංස්කාරයන්ගේ කෘත්‍ය රසය වෙනස් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මේ වත් පිටකේ විවිධ තැන් වල විවිධ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ මේ සංකීර්ණතාවය විවිධාංගීකරණය අඩු කර ගැනීම සඳහා මූලධර්මයේ වශයෙන් පිළිගැනීමක් තියෙනවා මේ පන්තියේ මේ චෛසික 52ක් තියෙන පන්තියේ මොනිටර් විදියට නැත්නම් ප්‍රධානියා විදියට වැඩ කරන්නේ චේතනා චෛතසිකයයි කියලා. එතකොට අටුවාවේ නැත්නම් පසුකාලීන සංග්‍රහ ග්‍රන්ථවල මේක නිකන් ප්‍රධාන වඩුව නැති වෙලාවේදී වඩු පන්තිය ශිෂ්‍යෝ වැඩ කරනවා එතකොට ඒ වඩු පන්තියේ ඉන්න ප්‍රධානම ශිෂ්‍යයා තමනුත් වඩු වැඩ කරන ගමන් අනිත් පන්තිය මෙහෙවනවා ඒ ශිෂ්‍යයා තමයි චේතනාව වෙන්නේ. චේතනාව කියන පදේ අපි සිංහලට එහෙම දාලා තියෙනවා චේතනා කියලා. එතකොට මේ චේතනා කියන පදය මෙතෙන්ට ඉස්මතු කරගත්ත නිසා අපිට පුළුවන් ඒකෙන් කෙලිම ත්‍රිපිටකයෙන් අහුලන්න චේතනාම්බිකවේ කම්මං වදාමි කියන සර්වචනාංශිකේ ප්‍රකාශය. ඒක නිසා මේ සංස්කාර තමයි නැත්නම් ප්‍රධාන වශයෙන් සංස්කාර තියෙන චේතනාව චේතනාව තමයි කර්ම රැස් කිරීම කරන්නේ. විවිධ දේවල් කිරීමට පෙළඹීම විවිධ කිරීම කිරීමට උනන්දුව එළවුම මේ චේතනාවෙන් තමයි ඇති කරන්නේ. ඒක හරියට ප්‍රධාන වඩු ශිෂ්‍යයා තමනුත් ආදර්ශවත් ප්‍රධාන මහ වඩුව නැති වෙලාවේදී කටයුතු කරන අතර අනික් අයව මෙහෙවනා වගේ මේ චේතනාව අනිකුත් චෛසික ටික එක දිහාවකට දිශාගත කරනවා. ඒවා මේ මේ ඇතුළ තුල මේ 50 හොඳයි කියා ගන්න සෝබන චෛසිකක් තියෙනවා පහ නරක චෛසිකක් තියෙනවා. ඒ සේරම එක වැඩකට යොමු කරගත්තට පස්සේ මේක එලහරකයි මීහරකයි එකතු කරලා හාන්න හැදුවා වගේ එලහරක ගොඩට අදිනවා මීහරක මනසට අදිනවා ඒ නිසා මේ චෛසික ටික ඒ වෙලාවේ සම්මුතියක් වශයෙන් එතන හිටියට ඊගාචිත්තක්ෂණේ සම්පූර්ණ වෙනස් සම්බන්ධීකරණය ඇති කරනවා. ඒ නිසා හරිම අමාරුයි මේ කට්ටිය කොයි විදිහට වැඩ කරයිද කියලා කියන්නේ. ඒ නිසා චපල ගතියක් තියෙනවා. ඒ නිසා કોઈ කර්ම රැස් වෙයිද කියලා හිතා ගන්න බැරි කතියක් තියෙනවා. ඒ නිසා මේ සංස්කාරවල තියෙන මේ චේතනා නිසාම සමහර වෙලාවට සර්වචාන්සේ අபிසංචේතන අபிසංඛාර කියන පද සමානාර්ථ විදිහට සිදුවනවා. විශේෂයෙන් සකස් කරන ලද විශේෂයෙන් හිතන ලද කියලා මේ දෙකම එකයි කියනවා. අபிසංඛත අபிසංඛාර අபிසංචේතිත. ඉතින් ඒක නිසා මේ චේතනාව කියන චෛතසිකය අපි ගත්තොත් උගක් රටේක මේ සංස්කාර නියෝජනය කරනවා බොහෝ විට ඒ නිසා මේ චේතනාව චේතනාම්බික විකම්ම මදාමි කාය චේතනාපූර්වකව මොන දේ කරත් කර්මයක් රැස් වෙනවා ඉතින් ඒ නිසා මේ චේතනා පිරිසිදු නම් ඒකට අපි කියනවා කුසල කර්ම කියලා අපිරිසිදු නම් අකුසල කර්ම කියනවා නමුත් ඒ වගේ දෙක අතර මැද සිනීමට හොඳ නරක දෙක නැති ආනිජ්ජාභි වශයෙන් සංස්කාර රැස් වෙනවා. ඒ නිසා අපි සීයෙන් කියලා හිතමු. එහෙම නැත්නම් දැන දැන දැක දැක කියලා ඒ කියනකට වඩා මෙතන චේතනා කියන එක අදහස් කරන්නේ මෙහෙවීමක් සහිතව කරන සෑම ක්‍රියාවකින්ම කර්මයක් රැස් වෙනවා. ඉතින් මේ කර්ම මේ සති කියන චෛසිකය ඒකත් අතරම මේ සංස්කාර ඇතුලේ තියෙන එකක් සති කියන චෛසිකේ පොත් ලැබීමක් කරේ නැත්නම් කරන වැඩ ගැන පොත් ලැබීම කෙරේ නැත්නම් සාමාපිටමයක් කරලා සදාචාරයේ ශ්‍රද්ධාව වගේ දේවල් යොදාගත්තේ නැත්නම් මේවා සාමාන්‍ය යන්නේ අකුසල පැත්තට තමයි. ඒක මේ පුතජන හිතේ ස්වභාවය. හැසිරීමකින් තොරව මෙනේ මේ කියන්නේ මෙනේ කිරීමකින් තොරව සදාචාරකින් තොරව ශ්‍රද්ධාවකින් තොරව සිදුවෙන සෑම ක්‍රියාවක්ම කර්ම වෙනවා. මේ අකුසල කර්ම වෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නේ නැති ප්‍රමාණයකට හැම චිත්තක්ෂණයකම අනාගත සංසාරේ භවයේ මේ වැඩෙන්න අවශ්‍ය කරන ආහාරය පද වෙනවා. ඉතින් ඒ නිසා සතරාකාර ආහාර ගැන කතා කරනකොටත් මනෝ සංචේතන ආහාර කියලා අපි චේතනාපූර්වක කරන හැම වැඩකින්ම අපි අනාගත සංසාරයකට අවශ්‍ය මුදල් තැන්පතුවක් කරනවා. ඉතින් ඒක ඇති වෙන්න මේ ගබඩාවක් තියෙනවා. ඉතින් ඒ ගබඩාව දැක්කොත් නැත්නම් දකින්නවා නම් දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ පුදුම හිතේ මේක තියෙන්නේ ඔක්කොම සුබ දේවල් නෙමෙයි. මොකක්ද අසුබ දේවල්. හැබැයි ඉල්ලලා ගත දේවල්. නැත්නම් Taman වග වෙච්ච දේවල්. එච්ච මේ වගකීම අපි සිහියෙන් බුද්ධියෙන් කෙරුවා නම් මෙච්චර නරක දේවත්වයක් නරක බීජතෝගයක් නැත්නම් නරක වසවිසතෝගයක් නරක කෙලස්තෝගයක් මේ කබඩා කරගෙන අපි කොහොමද සංසාරේ කෙටි කරන්න කතා කරන්නද එහෙම නැත්නම් අනුන්ගේ දොස් දකින්නද එහෙම නැත්නම් තමන් ගැන තමන් කොහොම වග වෙන්නද ඉතින් ඒ නිසා සතිය පිටවන්න ගිය වෙලාව කෙනෙකුට වුණත් යම් වෙලාවකට මේක ගැන සුත්තමේ වශයෙන් ඇහෙනකොට හෝ එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් කල්පනා කරනකොටත් බයක් ඇති වෙනවා. මම මෙතෙක් කල් කරගෙන ආපු ඒවා පළදෙන්න පටන් අරගත්තොත් කොච්චර කාලයක් මට සංසාරින්ද වෙයිද කියලා. ඒකට හේතුව මෙතෙක් කල් අපි අවිචි අවිචිමත්ව, අවිචාරවත්ව මේ සැප සොයාගෙන එහෙම නැත්නම් අපි වග වෙන්නේ නැති චේතනා රාශියක් අනුව කටයුතු කරලා තියෙන නිසා මේ දැනට ගබඩාවේ තියෙන ප්‍රමාණය ගිවන් කරලා ඉවර කරන්න බැරි තරම්. ඉතින් මේකේ කාලේ තිබුණ ඒ නිගණ්ඨනාත පුත්ත වගේ සර්වඥාසිකේ සමකාලීන ශාස්ත්‍රෝල් කිව්වේ අපි මේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැතුව කර්ම ගෙවීම කරමු කියලා. කර්මක්ෂය කරන ක්‍රියා වැඩ පිළිවෙල ගොඩාක් කරන හිටියා මේ අත්කලමතාන් යෝගයේ වශයෙන් කෙලස් තවනවා. කරපු කෙලස් නැත්නම් මේ තිසලා රස කරපුවා තව ආහරින ගතියක්. ඒකට බුදුරජාණන්සේ hina වුණා. එහෙම මේක මේ පොත් බැීමක් කරලා හෝ නැත්නම් මේ සුත්ත මේ වශයෙන් බණකට උන්කන් දීලා තේරුම් අරගෙන තමන්ගේ තියෙන මේ සංස්කාර දැකලා නැත්නම් කෙලෙස් කඳ දැකලා එකතු කරගත්තා වගේ වන් කරන්න ගන්න ප්‍රයත්නයක් ගියොත් ඒ පුද්ගලයා කොහොමඩත් අත්ති කිලමතාන යෝගයට වැටෙනවා තමන් තමන්ට දුක් දී ගන්න. ආත්මය ක්ලාන්ත කරනවා. ඉතින් ඒ අර දේවදා සූත්‍රය වගේ තැන්වල සර්වඥාන්ත පින්න පාතර වෙලා තියෙන නිසා ඒ ආජීවිකයන් තැන්න ගියාම එක්කෙනෙක් පටියට කිනිකොට වල හතරක් අහගෙන දිමුත් අවුව පායලා තියේදී ඇඳුම් ගලවලා දාලා ඒක මැද ඉඳගෙන ඉන්නවා කෙලස් තවනවා. තව කෙනෙක් තනි කකුලෙන් හිටගෙන අත් දෙක දිග අරගෙන උලකහම නතර කටායාගෙන ඉන්නවා ගලක් උඩ කෙලස් තවනවා අලුතෙන් කර්ම රැස් කරන්නේ ගිවන් කරන බැතින් මේ සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානක භාවනා ශාලාක භාවනා කරන යෝගීන් වැඩි උංගක් දුක් ගන්න. දකින්න කෙනාට මේ උපස්ථාන කරලා ඉවර වෙන්න බැරි තරම් සතුටක් ඇති වෙනයි මිනිස්සු ඒ තරම්ම දුක් ගන්නවා. දවසට පැය ගාණක් ඒ අත්කල් මතාන යෝගයේ දෙනා ඒක නිසා ඒ රුක්ෂ ප්‍රතිපත්ති නිසා මිනිස්සුන්ගේ ජීවපශයෙන් අඩපාඩුවක් නැහැ. ශාලකන සා මේ ශාසනයේ පවතින අයගොල්ලන්ගේ නමුත් සර්වචනාසී උසුළු උසුළු ලක් කරනවා. ඉතින් ගිහිලා කෙනෙක්ගෙන් අහනවා මේ මොකද මේ කරන්නේ කියලා. ඉතින් යා සර්වඥාන් වහන්සේ කරා සැලකිල්ලක් වශයෙන් කියන අපේ කෙලස්ත වීමක් කරන්නේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඒක දෙපයි කියන්නේ බෑනේ නරක දෙයක් නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් අහනවා දැන් කොච්චර කල් භාවනා කරාද මේ විදිහට? ඊට පස්සේ මෙච්චර කාලෙ. ඒකට දැන් කොච්චර කෙලස් ගෙවිලා තියෙනවද කියලා අහනවා. තිබිච්ච වෙන් කොච්චර ගෙවිලා තියෙනවද? ඉතින් යාට ඒකට සපේල උත්තර දෙන්න බෑ. ඊට පස්සේ අහනවා තව මේ වගේ කොච්චර කාලයක් කරන්න ගෙවන්න තියෙනවද කියලා ගන්නවා කියලා. කියන්න බෑ. කොච්චරක් පටන් ගන්නකොට account balance එක තිබුණාද කියලා. දන්නේ ඉතින් බුදුහන්සේ කියන දේ මේක කොහොමද එහෙනම් මේක මේ තාර්කිකව මේ වැඩක් මේ මිනිස්සුෙකුට මේක කරපන් කියලා කියන්නේ. ඒ නිසා එහෙම කර්මක්ෂය කිරීමක් බුදුජානනාංශයේ මේ මධ්‍ය මධ්‍යම ප්‍රතිපදාවේ නැහැ. නමුත් ඒකේ යම් යම් කොටස් යම් යම් ආකාරයකට මේ වගේ අලුතෙන් කර්ම රැස් නොකිරීමට තිබිච්ච කර්ම ගිවන් කිරීමට මධ්‍යම ප්‍රතිපදා ක්‍රමයක් බුදුහාරෝ පාවිච්චි කරන නිසා සීල ශික්ෂාවේදී කියලා තියෙන්නේ සතුන් මැරීමේ චේතන ඇති කරන්න එපා. ඒකෙන් අනිවාර්යයෙන්ම විශාල කර්ම රැස් වෙනවා. ඒ නැත්නම් ඔය සතහන වෙනදී ඔබට වෙනවා. ඒකෙම හොරකම් වගේ චේතනා පහල කරන්න එපා. චේතනාවෙන්ම කර්ම රැස් වෙනවා නැත්නම් කර්මය අංග සම්පූර්ණ වෙන නිසා අංශතුදී ඒ විදිහට වරදලා ගන්න එපා කාමීත්‍යාචාරයේ බොරු කේලම හිස්සචන පරිසවචන ආදී අපි දන්නේ ඒ වීතික්කම කෙලස් නතර කිරීම සඳහා ඒ සඳහා පහළ වෙන්න පුළුවන් අකුසල් ඉතිවිලි චේතනා පහළ නොකිරීම තමයි සමාදාය සික්කත සික්ඛාපදේශ කියලා කියන්නේ ශික්ෂ සමාදන්ව සිල්පද රකින්නයි කියලා. ඉතින් මේ පිළිසට ඒක එච්චරම විස්තර කරලා දෙන්න අවශ්‍ය නැහැ. මොකද හැම කෙනාම ඒක පිළිගන්න නිසා. නමුත් මේ විදිහට වීතික්‍රම කෙලෙස් ඒ කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරන කෙලෙස් පිළිබඳව චේතනා පාලන කර ඉන්නවනම් ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ එක ආකාරයක අග්ග දාන මහා දානං කියලා. යම් කිසි විදියකට කෙනෙක් සතුන් නොකරන්න, හොරකම් නොකරන්න, කාමීත්‍යාචාරය නොකරන්න, වචනෙන් වෙන අකුසල කර්ම නොකරන්න, මත්පැන් නොබොන්න, වැරදි ජීවන රටාව නොකරන්න චේතනා පහල කරොත් මේකෙන් අනුන්ට එන්න තියෙන විශාල බයක් නැති වෙන නිසා ඒකට අභය කියන වචනේ පාවිච්චි කරනවා. අභය දාණය කියලා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන මේ භික්ෂු විනයේ විශේෂ මාර්ය විනයේ මේ අභය දානේ අග්ග දානම් මහා දානං යතිදං පානාති පාතෝ පණස්පත විරමණෝ එහෙම නැත්නම් අදින්නා දාන විරමණය මහා දාන විදියට ඒ නිසා මේ මීචරක කන්ද වගේ දන් දෙනවට වැඩිය නැත්නම් ඒ දන් දෙනවට වැඩිය විශාල කුසලයක් එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන පූර්වකව මරණ දින සතෙක් නොමැරීම තුලින් නොමැරීම කරන චේතනාව තුලින් වරකමක් කරන අවස්ථාවක් තිබුණත් සීලේ සලකලා නොකිරීම තුලින් මේ චිතේ චේතනා පහල කිරීමේ විශාල කුසල දාන කුසලයේ අසංසන්දනක් බව සිදු වෙනවා. ඉතින් ඒක අරගෙන ඉන්න පිරිසක් නිසා මම එච්චර විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මේ සීලය මෙහෙම රැකගෙන ඉන්නකොට ඉඳපු ගමන් අපිට මේ කාමච්ඡන්දය පහළ වෙච්චාම අමාර විතක කාමීත්‍යාචාරයට පෙළඹෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මස් මාංශ කණ්ඩ හිතේ ඉතුරු තියෙනවා. පොරකමක් කරන්න හිතේ ඉඳ ඉඩ තියෙනවා. බොරුවක් කියලාම හිස්වචන පරිසවචන කියවෙන්න ඉඩ තියෙන නිසා මේ කාය වචන දෙක පමණක් ඉර කරලා ශික්ෂණය කෙරුවට හරියන්නේ නැහැ. ඒ කාමච්ඡන්ද ආදී පරිඋත්ථාන කෙලෙස් නතර කිරීම සීලයේ දිගට පැවැත්වීම සඳහා අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් සීල විශ්වාස කරන්න බෑ. ඒක නිකන් කිචිනේ කිරිබිම්මල් නැටි කරලා යනවා වගේ අලකොල්ලන්ද කරන කැත්තකින් කැටි ගන්නවා වගේ කැඩිලා යන්න පුළුවන්. අන්න එතනදී චේතනාවක් අවශ්‍ය වෙනවා. ඒ නීවර ධර්ම නැති කිරීම සඳහා. ඒකට අපි කියනවා මේ සමත ශික්ෂා සමාධි ශික්ෂාව කියලා. අරකට කියනවා සීල ශික්ෂා සීල අංග සීල ශාසනය කියලා. දැන් එනවා ඒකේ ස්ථිරතර භාවයක් සඳහා සමාධි ශික්ෂා සමාධි අංග සමාධි ශාසනය කියලා. ඒ සමාධි ශාසනයට චේතනාව තමයි ඉස්සර වෙන්නේ. හිතට පහළ වෙන්න පුළුවන්. කොටිම කියනවා තමන්ට දැනෙන්න අනුන්ට නොදැනෙන්නේ. තමන්ට දැනගන්න පුළුවන්. නමුත් පිට කෙනෙකුට නොදැනෙන විදිහේ දේවල් තමයි කියන්නේ කාමච්ඡන්දය කියලා. හිතේ විතරයි පැන නැගිලා තියෙන්නේ. නිකන් නිින්දෙන් අවදිලා විතරයි තාම මනුස්සය නැගිටලා එළියට බහලා නැහැ. ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා දැන් මෙවුවා තමයි මේ නැගිටලා එළියට බැස්සොත් උල්ලංඝනය වෙන්නේ එහෙම නැත්නම් විචක්‍රමණි වෙන්නේ ඒ නිසා ඒක නතර කරලා මේක නතර කරන්න ඕනෑ කියලා අපි කෙනෙක් චේතනා පහල කරොත් භාවනාවක් කරන්න ඕනේ ඒක චිත්තක්ෂණයක හිත සමාධිගත කරගන්න ඕනේ කාර්මුණක තියාගන්න ඕනේ කියලා අනේ එදාට තේරෙනවා එහෙම අසතවත් පුතුඥය ආර්යනාථලා නොදැක කෙනා, තත්පුරුෂයන් නොදැක කෙනාට මොන තරම් අමාරුද කියලා අර නීවරණ මට්ටමේ ඉතින කෙලෙසලපත් කරා. ඒක මේ සුනාමියකට අහු වෙලා බේරෙන්න හදනවා වගේ. මේ මීචර කර ගල පෙරලියා එන වෙලාවක අපි පැනලා බේරෙන්න හදනවා වගේ යට කරගෙන තරහාගෙන චප්ප කරගෙන යන තරමේ විශාල බලයක් තියෙනවා මේ නිවර ධර්ම වල. ඉතින් ඒ නිසා ඒ සමාධි භාවනාව කියන්නේ ඉතර ලේසි වැඩක් නෙවෙයි නිසා ශාසන ඇති කරගෙන මිනිස්සු ගිහිය අතහැරලා කැලේට ගිහිල්ලා සීල සම්පාදනය කළා අරමුණක් කරන කමටහන් වඩමින් මහා විශාල ව්‍යාපාරයක් ඕනේ මේ සමාධිය ලබන්න නැත්නම් නීවරණ පිළිබඳව වශීභාවයක් ගන්න. ඉතින් ඒ දේ බුදුහාමර බාල වෙන්න ඉස්සලා ලෝක වෙලා තිබුණා. මිනිස්සු එතෙන්ට යනකම් මේ කර්මක්ෂය කිරීම හෝ චේතන පහළ නොකිරීම අතින් තුනෙන් දෙකක් ලකුණු ලබා තිබුණා. නමුත් ඒ සමාධි භාවනාවක ඉන්න කෙනාට සීල පිළිබඳ සෑහෙන අධිකාරී ශක්තියක් එනවා. මොකද ඒ පුද්ගලයා බොහොම සැලකිලිමත් වෙනවා පිටේ වනේ තියෙන මීමා අඳුර අස්සේ රින්ගන්න යන්නේ නැහැ. ඌ දන්නවා වනේ හිටින බව. ඒ වගේ තමයි සමාධි භාවනා කරන එක නා පුළුවන් තරම් සීල ආරක්ෂා කරනවා. නමුත් මේ මේ දැනට මේ රැකගෙන තියෙන නිවර්ණයන්ගෙන් තොර අපි ක්‍රම සමාධි හරිය කිනාට හම්බෙලා තියෙන මේ ditthතම සුඛය භාවනා වාගේ මිරිකල අල්ලන්නේ නැති වෙලාවේදී කරලයක්. රබර් බෝලයක් වතුර යට තියානිනා වගේ. අධර්ම ගම්පයි. ඉතින් අර තේරෙනවා ඒක නිසා මේකට අවස්ථාව ලැබිච්ච ගමන් කාමච්ඡන්දය විනෝට ඇති කරගත්ත චිත්ත ඒකාග්‍රතාවය කැඩිලා අර යටගේ කාමච්ඡන්දේ ඉඳී ඉතිතියි. ද්වේෂය වෙනුවට ඇති කරගත්තා වූ ප්‍රීතිචෛතසිකයේ වෙනුව කැඩිලා භාවනා කැඩිලා ආය ද්වේෂයෙන් ඉතියි. විතක්කචෛසිකේ වශයෙන් නැස කරගත්ත තීන මිද්දය භාවනාවෙන් තොරව ඉන්නකොට වෙනදට වැඩි එන්නේ ඉඳී තියෙනවා. ආනේ විදිහට මේ නීවරණයන්ගෙන් තොර චිත්ත tattvaya తాවකාලිකක් බව తాවකාලික නමුත් ඒක ඉන්නකොට නිතරම සුඛයක් ලැබෙන බව බොහෝ විටකට අභියෝග තියෙන බව එනිසා තාම Taman දාස දාසකත්වයක් බැලගතියක් නීච තත්ත්වයක් තියෙනවා. ඉන්න මේක නැති කරන්න ඕනේ කියන එක තමයි ඒ සිද්ධාර්ථ තාපසතුමාට ඇතුනේ කිං කුසල කවේශිව කිං සත්‍ය කවේශිව හේව්වේ. ඊට පස්සේ තමයි දැක්කේ අර අනුශය කෙලස් වල වැඩපිළිවෙල. අන්නේ අනුශය කෙලස් පැත්තට යනකොට අර සතෙක් මැරීමේ සංස්කරණ චේතනා කාමච්ඡන්දේ හිතේ පහළ වීමට බලපාන චේතනා නම් අපිට මේ මූණට මූණ දාලා දැකලා ප්‍රകൃතිය අඳුර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. <clears throat> අනුශය කෙලස් කෙලස් ටික අඳුර ගන්න බෑ. ඒක කොහොමද ඒකට චේතනා පහළ වුණේ කියලා? ඒක සචේතනික වුණාද අචේතනික වුණාද? සසංස්කාරක වුණාද අසංස්කාරක වුණාද? සවිඥානික වුණාද අවිඥානික වුණාද කියලා බලනකොට අමුතුම පද්ධතියක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ බැලුව බැලමට ඒක මිත්‍රය වශයෙන් පේන්න ඉඩ තියෙනවා නමුත් තියෙන්නේ මිත්‍ර ප්‍රතිරූපක භාවයක්. මිත්‍ර වේශයෙන් පෙනී හිතලා අපිට ඕන කළ වැඩේ කරගෙන අපි දන්නේම නැතුව අපේ ගිනුමට <clears throat> විශාල ගෙවා ගන්න බැරි කර්ම වර්ගයක් නැත්නම් චේතනා වර්ගයක් අනුශේ වශයෙන් අකුතුල් කරලා තියෙනවා. සොරයලා බලනකොට අපිට තේරෙන පටන් අරගන්නේ ඔටුවට ගේ දුන්නා වගේ මේකත් කවුද ලකින්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා එතන එතන මේ සංස්කාර තේරුම් ගන්න සංස්කාර සමතේ කරනවා කියලා කියන්නේ මනුස්ස මනසකින් පමණක් කළ හැකි සීල සමාධි පමණක් තියෙනකොට පමණක් කළ හැකි බොහෝම සූක්ෂම කෘත්‍ය. එදේස බොහෝ දෙනෙක් කිතුවා මේ ධර්මස්තනච කියන දේ කරන්න බෑයි කියලා. එදත් කිතුවා අදත් හිතනවා. නමුත් බැරි වෙනවා. දැන් ඒක පුළුවන් වෙනවා කියන එක අපි කාලයට ඉතුරු කරමු. නමුත් අපි ධර්ම දේශනාවක් වශයෙන් ඒ ਸਰවචනසේ පෙන්වපු මේ අනුශේ මට්ටමේදී මේ කෙලෙස් ඇතිවිලා කෙලෙස් කියලා කියන සංස්කාර ඇතිවිලා තක්කාදීට අවශ්‍ය කරන මූල බීජ පහළ වෙන හැටි ඒක නෝනින් වේදල්ල ධර්ම අවබෝධ කිරීමෙන් එතෙන්ට ඇහ ගහගෙන ඉඳලා සතියින් යුක්තව ඒ ඇති වෙන්න ඉඩ නොදී එතරම් නතර කිරීමෙන් සක්කාය දිට්ඨිය ඇති කරන තියෙන මූල බීජ දුර්වන් කිරීමක් කියන එක සුත්තමේ වශයෙන් අල්ලන්න පුළුවන් සමානයි සමහරට චින්තාමේ වශයෙන් අල්ලන්න පුළුවන්. තව විදිහට කියනවා මේ සුත්තමේ චින්තාමේ නැත්තම් කවදාකවත් භාවනා අල්ලලා බෑ. ඒක නිසා ධර්ම දේශනාවකදී අපිට මේ සුත්තමේ ඥාන ගැන විශ්වාස විශ්වාස කරලා චින්තාමේ ඥාන ගැන විශ්වාස කරලා යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනාවේදී මේ සංස්කාර වැඩ කරන හැටි ඒ කියන්නේ අනුසේ විතරක් නෙවෙයි සංස්කාර වැඩ කරන හැටි ගත්තාම මේ ආනාපාන සති සූත්‍රයේදී වගේ සර්වචාන්සේ ලස්සනට පෙන්ලා දීලා කියනවා මේ සංස්කාර වල වෙනත් අර්ථ ඡායාවක් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියලා. මේ කයෙන් කරන කෙරෙන වැඩ. වචනේ කරන කෙරෙන වැඩ. සහ මනසෙන් කරන කෙරෙන වැඩ. ඒකදී සමහර ඒවා වෛකල්පිකයි සමහර ඒවා අත්‍යන්තයි. මේ වෛකල්පික දේවල් අපි ප්‍රයෝගයෙන් අයින් කරලා ශික්ෂාවෙන් අයින් කරලා අදිෂ්ඨානෙන් අයින් කරලා නැත්නම් චේතනාවෙන් අයින් කරලා අත්‍යන්තයෙන් තියෙන නැතුව බැරි වැඩ කොටසට විතරක් සතිය සමාධිය යොමුකට බැලීම තමයි ඔය විපස්සනා භාවනාවේ කෙරෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් හරියදී අපි රූප බැලීම කෙරුවත් එකයි නැත්නම් එකයි ජීවත් වෙන්න පුළුවන් රූප බැලීම නිකීම සඳහා ඇත්ත එක වහගන්න. කවුරුත් කිව්වට නෙවෙයි. මේ ධර්මතාවයකට අවශ්‍යතාවයක් වශයෙන්. විද්‍යාකාරයක පාලනය කළ හැකි විචල්්‍ය සාධකයන් අපි පාලනය කරලයි එක සාධකයක් දෙකක් හැසිරෙන හැටි සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. පරිවර පරිවර පාලන සත්‍යයක් යටතේදී. ඒ වගේ ඇස් දෙක වහපුවාම මොන සමහරක් පහළ වෙන්න පුළුවන් කෙලෙස් නැති වෙනවා. ඊට පස්සේ කන් දෙකට ශබ්ද නැති තැනකට යනවා. නාසයෙන් කන්ද සුද ආග්‍රහණය අභිරමණය නතර කරනවා. දිවෙන් රස බැලීමක් හෝ කතා කිරීමක් විශේෂයෙන් මෙතන රස බැලීම තියෙන්නේ නැතුයි. කයමුත් චේතනාපූර්වක හොල්ලන හෙලී නැතක. නැතර කරන්න පුළුවන් හරිය නැතක. එيشා අපට මේ හතර ඉරියව්වේ ලේසි මීඩියා වශයෙන් මේ වැඩේට උදාහරණ කියන මේ වගේ දැන් මේ අපි ඉන්නවා වගේ ඉඳගෙන ඉන්න එක. අන්නේ ඉඳගෙන ඉඳලා හොඳට හරි පරි ගහලා වාඩි කරවලා වැඩි ටික වේලාවක් අතපත ගන්න තු ඉඳ සකස් කරලා දෙන්න. ඒකල බලනවා දැන් මේකේ හිතුවත් නොහිතුවත් අනිච්ඡානකෝ ඉච්ඡානකෝ සිදුවෙන වැඩ පිළිවෙල දිහා බලන්න. ඉස්ලාම ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න කියලා මම ඉන්නවා. මම ඉඳගෙන කියන එක. ආයක බලනකොට මේ මෙන්න මනෙහි කරන හිත සතිය එහිම පිහිටියානම් අපි කියනවා හිත කයේ පිහිටියා කියලා. එහෙම නැත්නම් කියනවා මම දැන් මෙතන ඉතින් ඒකෙන් හොඳ සාක්ෂියක් හම්බ වෙනවා. යම් වෙලාවක හිත මම දැන් මෙතන උනා නම් ඒ හිත හිතවිලි වලට ගියේ ඊයට පෙරේදට ගියේ නෑ, හෙටට ගියේ නෑ. එහෙම නැත්නම් වේදනාව නිසා නන්නතර වෙලා නෑ. සද්ද නිසා විසිලා නෑ. මම දැන් මෙතන. ආනේක ඉන්නකොට ටික වේලාවක් මේ හිත ඇතුළට නැමුණොත් රූප වැළුව, සද්ද ඇහුව, ගන්ධ රස පහතුන පිට ගියා කියලානේ කියන්නේ හිත. බාහිර ලෝකෙනේ දැන් ඇතුළට නැමිලා තියෙනවා. අනේ ඇතුළට නැමිලා ඉන්නවනේ ඒක විශාල වෙනසක් ජීවිතයක හිත අන්තරාවර්තනයක් ආවා. අභ්‍යා අභ්‍යන්තරයට බැරි බැහැලා බැසගත්තා. අන්නේ මේ ඉන්නකොට මේ ඉච්ඡාන ගණිච්ඡානක පේශි දෙකෙන්ම සිද්ධ වෙන මේ ආස්වාස ප්‍රසවාසයේ මේ චුල්ල වේදාල සූත්‍රයේ ඉස්සරහදී අහන ප්‍රශ්නකදී කියනවා මේක කාය සංකාර කියලා. මොකද මේක නැත්තුව බැරි අත්‍යන්ත ලක්ෂණය තමයි ජීවත් වෙන කායක හුස්ම. රූපණම් බැලුවත් නැතත් ජීවත් වෙනවා. ශබ්ද ඇහුණත් නැතත් ජීවත් වෙනවා. ටික වෙලාවක්. ගන්ධ රස පහස අත්‍යවශ්‍ය නමුත් මේ හුස්ම ගන්න නැතුව ඒ විනාඩි 5යි 6යි හිටින්නේ මැරෙනවා. ඒ නිසා මේකට කියනවා සංඛාර කියලා. එතන කියන්නේ කයකට සජීවී කයකට නැතුවම බැරි අඩුම ලංසුව. ආන්නයකට හිතියෝ දාගෙන අපි කිටි කරවොත් මේ දේශනාවේ ගමන සඳහා අපි හිතුව මේ හුස්මත් සියුම් කරලා ගෙවල් දැම්මා. ගෙවලා දැම්මයි කියලා. දැන් මොකද වෙන්නේ? අඩු කරන්න පුළුවන් අන්තිම ලංසුවකට බස්සලා ඒකත් ගොරෝසු හුස්ම සියුම් හුස්ස අතිසූක්ෂම හුස්මක් වඩපත් කරලා ඒ විශේෂයි අලුතෙන් අනුගාන චේතනාවක්වත් පහළ නොකර සැකයක්වත් පහළ නොකර අයියෙන් හුස්ම ගන්නවත් හිතන්නේ නැතුව නැගිටින්නවත් හිතන්නේ නැතුව මෙන්න මේ தත්ත්වයට ගියොත් ඔන්න භාවනාවේ විපස්සනාවේ දොරට වැඩම සිද්ධ වෙනවා. විපස්සනා පටන් ගන්නවා. කාය සංස්කාරවලට සම්පූර්ණ අවධානය යොමු කරලා හොඳටම ටෝච් එක ගහලා ඒක දිහා බලාගෙන ඒක ගෙවිලා යන හැටි වෙනවා. පරිණාමයට පත්‍ර හැටි බලනවා. පස්සම්බනේ කරන්න කියන සර්වඥාස කියන පස්සම්බයං කාය සංකාරං අසසී සාමිචි සික්කති. පස්සම්බයං කාය සංකාර පස්සසී සාමිචි සික්කති මේ ආස්වාස ප්‍රසවාස දෙක කාය සංස්කාර සංසිද්ධුමේ සංසිද්ධුමේ හික්මන්නේ. ඉතින් අර පුදුම හිතෙනවා මේ වගේ ඒ රිට්‍රීට් එකක් කරනකොට නැත්නම් ඒකට මේ උනන්දු වෙලා පැමිණිච්ච කෙනෙකුට ඒ ප්‍රයත්න කරනකොට සාමාන්‍ය හිතනවට වැඩිය ප්‍රදේශයකට ඒ සංස්කාර කාය සංස්කාර සංසිඳවන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අසම්බනේ කරන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් ඒක මේ පින් ඇතියත් මිනිස්සයෝ මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට මේ කියන බණ තේරෙනවා. බණ සජීවී එයත් තවක උත්සාහ කරන කෙන හොඳම සාධකයක් තමයි ඒ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳන එක. නමුත් ධර්මේ නැවුවොත් උපදේශ නොලැබුණොත් දැච්චලා ගියේ නැත්තම් මොකද වෙන්නේ? මේක භාවනාවේ වැරද්දක්ද කියලා සැකයක් පහළ වෙනවා. මේක සතිය කැඩීමක් නිසාද වෙන එකක්ද කියලා සැකයක් පහළ වෙනවා. මේක සමාධියේ තොරවීමක්ද කියලා සැකයක් පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ අර අමාරුවෙන් කිරි කලයක් දෝගන කොම කඳුලක් දැම්මා වගේ තමයි. ඉතින් ඒක නිසා එතනදී දැනගන්න ඕනේ මේ සංස්කාර දිගේ අපේ පළවෙනි වශයෙන් අපිට ගුරුසුට අල්ලන්න පුළුවන් කාය රූප පිළිබඳ සංස්කාරයක් නැතුව බැරි එකක් කොටු කරලා දීලා ඒක ගෙවම් කරන වැඩ පිළිවෙලට යනවා. ඉතින් ගෙවම් ගිරීගෙන යනකොට සක්කාය දිට්ඨිය නැති කරන්න නම් මේ වැඩේ කරන්නේ සත්පුරුෂයෙකුට නම් කල්යාණ මිත්‍ය ආශ්‍රය කරපු කෙනෙකුට සතුටක් ඇති වෙයි. නමුත් ඒ සක්කායට කැමති කෙනෙක් කුමාර සපතිලා මේ කය වඩපු නිත්‍ය සංඥාවේ සුප සංඥා සුප සංඥා විශ්ි කරාට ආශ්‍රය ප්‍රසවාසයේ ගෙවෙනකොට හිඳ අඩි දාන. සහලවඩෝ. ඒකනට ඒ කාය සංස්කාරයේ සංසිඳනකොට පුදුමාකාර එහෙන් රූප පේන්නේ නැති නිසා චිත්ත රූප රාශියක් එන්න පටන් ගන්නවා මේකත් හොඳම ලක්ෂණයක් තමයි මේ සක්කාය චිත්තේ ඝන බහල ගන්න. සමහරකට ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. සමහරකට ගන්ධ රස පහස තේරෙන්න පටන් ගන්නවා. මේ කයින් එන අර ඒක ආයතනයක් නතර කරලා නැහැ නේ ගන්ධනු කවුන්ටරේ විතරයි වහලා තියෙන ආයතනේ දුර. ඒ නිසා ඇතුලේ වැඩ පේන්න පටන් ගන්නවා. ඒ වේන්න පටන් ගන්න සෑම දෙයක්ම සක්කාය සහිතේකනා මේ ඇහෙන සද්දයක් භාවනා කරන්න ඇහුනොත් අහා මේක මේ කර්ණිමෙත්ත සූත්‍රය මේක මේ දේව ආශිර්වාදය මේක මේ මගේ නැති වෙච්ච අම්මා කතා කරන එක මේක මේ අසවල් හීන කියලා ඒකේ ಗುಣ දොස් විචේචන කරන්න හදනවා එතකොට ධම්මදින්නා කියනවා මේ මනුස්සයා මේ මතුවලා එන මේ සංස්කාර මම කියා ගන්නවා මගේ කියා ගන්නවා මගේ ආත්මය කරගන්න. සමහරුන්ට රූප වෙනිච්චාම ඉතින් කේපේ පේන බලන්න යනවා නිමිති අල්ලන්න යනවා මේ භාවනා කරන මේක පෙන්වන්නට හොඳද නරකද කියලා. එතන කය පහසු වෙනවා සෑහළු වෙනවා තද වෙනවා මිරිකනවා ආලෝක පේනවා নানা ප්‍රදේවල් එන්න පටන් ගන්නවා. ඒ සෑම දෙයක්ම සංස්කාර කරගන්නවා. අර කාය සංස්කාර සංසිඳනකොට නම් මතුවෙන්නේ කාය සංස්කාර තියෙන කණේවා පේන්නේ නැහැ. කාපට් එක තියෙන කම් පේන්නේ කාපට් එක අස් කරපුවා යට තියෙන කුණු පේනවා. ඒ කුණු පෙන්නුනට පස්සේ ඒ ශේරම අල්ලා බදා ගන්න එක තමයි අපිට අර මේ මේ චුල්ල වේදාර සූත්‍රයෙන් ගන්න තියෙන්නේ. ඒ මතුවෙන දේ මම කියා ගන්නවා නම් මගේ කියා ගන්නවා මගේ ආත්මේ කියා ගන්නවා නම් ඒක තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. නමුත් සුතවාරිය ශාවකෝ බණ අහලා තියෙන කෙනා සත්පුරුෂයන් දැකලා තියෙන කෙනා සත්‍ධර්මයේ හැසිරලා තියෙන කෙනා යා දන්නවා මෙතනදී මේ යන්ත්‍රේ මන්ත්‍රේ මාත්‍රෝට යකාය නැගිටිනවා තමයි. ඔව් බයලා දුවන්න ගත්තොත්. එනිසා මේ කාංකාරී කියන්නේ ඉස්සලම කොට්ටුවරට කියලා යන්නේ දුවන්න එපා. මගින් පිට මුත්‍රා කරන්නවත් යන්න එපා ළඟට වෙලා හිටපන්. මොකද කට්ටිය සේරම එනවා මතකොට. කියන මන්ත්‍රේ හරි නිසා. ආන්නේ වගේ මතුවෙන සෑම දෙයක්ම එක මමය මේක මගේ මගේ ආත්මය කියලා. ඉතින් මේකේ කියනවා සංඛාරා අත්තන සමනිපස්සති. මේ එන දේවල් තමයි මම කියන්නේ කියලා. නැත්නම් මට අත්‍යවශ්‍ය වැදගත් මේවා දැනගන්න ඕන කියලා අර භාවනා කරට මතුවෙන නිමිති සීරම අල්ලගන්න හදනවා. එහෙම නැත්නම් සංඛාරවන්තන වන්තං වා අත්තාන මේ ආත්මේ සංඛාරවන්තයි මලක් සුවඳවන්ත වගේ ඒ මේ ආත්මයේ ස්වභාව තමයි මේක මගේ අත්‍යන්ත ලක්ෂණයක් මේක නිසා මේ දැක්කදී මොන නිමිත්තක්ද මේකේ දුන්නේ සුබද අසුබද මේ කය පැද්දෙන්න පටන් ගන්නවා ඒක හොඳද නරකද ඉතින් මේ ඔක්කොම විමසන්න විසඳන්න පටන් ගන්නවා එහෙම නැත්නම් අත්නිවා සංඛාරා සංස්කාර ආත්මවන්තයි කියලා මේ මතුවෙන මතුවෙන හැම දෙයකින්ම මොකක් හරි බරපතල පණිවිඩයක් තියලා වෙන්නද කියලා. ඒතර නිවනටත් එහා. ඒ නිසා යන ගමන නතර කරලා මේ මගදී හම්බෙන දේවල් අල්ලගෙන ඉති විමසන්න පටන් ගන්නවා. එනතන සංඛාර රාත්තාන සංස්කාරය සංස්කාරමයි ආත්මය කියන්නේ කියලා මේ පැටලව ගන්න. ඒක නිසා මෙතනදී කමඨා සුද්ධ කරන වෙලාවේදී තමයි නැත්නම් හරියට මේ දේ වෙනකොට කියනකොට ආගෙන හිටියොත් විතරයි ගොඩ ඉන්න පුළුවන්කමක් තියෙන්නේ. නැත්නම් තනියෙන් භාවනා කරලා සුත්‍රඥාසේ සඳහන් කරලා තියෙනවා මේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය අපි මෙතන ගමු. සම්මා දිට්ඨිය කියලා. ද්වේමේ භික්ඛවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය මානි සම්මාදිට්ඨියක් මේ මිත්‍යා දෘෂ්ටිකයන් අතර නැත්නම් වැරදි දෘෂ්ටි තිනායත පහළ වෙන්න අත්‍යන්ත හේතු කාරණා දෙකක් තියෙනවා ඛතමේ ද්වේ පරතෝච ගෝසෝ අජහත යෝනිසමනස්කාරෝ වෙන කෙනෙක්ගේ බඩක් ඇහෙන්න ඕනේ කියලා කියනවා පරතෝ ගෝෂය කියලා කියන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ අඩක් නගන්න ඕනේ මෙතන එහෙම නැත්නම් තව කෙනෙකුට මේ පණිවිඩේ කොච්චර භාවනා කරලා තිබුණත් මෙන්න මේකයි කල යුත්තේ මේක නොකල යුත්තේ කියලා තේරෙන්නේ නැහැ. එනතම් බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් ඇහෙන්න ඕනේ තම පරතෝෂි නැතුව ශ්‍රාවකයෙකුට ශ්‍රාවක වෙන්නේ නැතුව මෙතන විසඳන්න අමාරුයි. ඒක අජාත යෝනිසමනස්කාරයේ මේ කියන දේ කියන දේ වශයෙන් තේරුම් ගන්න ඕනේ. Tamange මේ කලි මුණින් නමල කියන බණ ඇහුවට බලවත් ඉන්නේ. අන්නේ දෙක තියෙනවා නම් විශේෂයෙන් භාවනා කරන එකට මේක හොඳ සංවේදීතාවයක් තියෙනවා. භාවනා කරනවා හරියනවා නම් අරමුණ සංසිඳනවා නම් සතිය තීව්‍ර වෙනවා නම් මේ කයෙන් රූප වශයෙන් ඒ වගේම ශබ්ද වේදනා එහෙම නැත්නම් රූප ගන්ධ රස විවිධාකාර දේවල් එන්න පටන් ගන්නවා. දැන් කොහොම කරන කපඩාවේ තිබුණ දේවල්. අන්න ඒක දිහා බලනකොට පේනවා මම කියන්නේ කවුද කියලා. සමහරෙකුට රූපමයි පේන්නේ. ඒගොල්ලෝ කියනවා දේවතා රූප වගේ පේන නැත්නම් මිනිඔලු කැලි අටකපලි වගේ පේන නැත්නම් ගාලේ ගංගා මිටියාවත් ඇලදොල පේනවා. එහෙම නැත්නම් ඊරහත තාරකා පේනවා නැත්නම් ප්‍රියමනාපැත්ත පේනවා අප්‍රියමනාපැත්ත පේනවා කියලා ඒ දේවල් පේන්න පටන් ගත්තාම එයා අරමුණක් අමතක කරලා සතියක් පැත්තක දාලා මෙව්වා දිගේ දුවන්න පටන් ගන්නවා. ඒක සක්කාය දිට්ඨියක් කරගන්න. දිට්ඨියක් කරගන්න. සමහරකට සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා කවුරු හරි පිටිපස්සේ ඉල්ල ඔලොක්කොට hina වෙනවා. එහෙම නැත්නම් මේ කවුරු හරි ඉඳගෙන පිළිත් කියනවා. එනතම් මන්ත්‍ර ජප කරනවා. එනතම් දේව භාෂාවෙන් ඉඳ පටන් ගන්නවා. කොයි එක ඇහුණත් ඒක ඇල්ලුවොත් එතරම් තැකේන. ගන්ධවාදී නැත්තොත් තියෙනවා. විශේෂ සමහර ගඳ මේ මට පෙරේත ගඳ වැදුනා මට මේ සුඳ සුඳ සමන් කුසුඳ වැදුනා নানা ප්‍රකාර විදිහට භාවනා කරන විශේෂ ගඳ සමහරට විවිධ රස ඉන්න පටන් ගන්නවා සමහරට විවිධ නැලවිලි පැතිලි නා කුඹි දුවනවා වගේ මේ හැමේ විවිධාකාර උද්දීපනෙන්න පටන් ගන්නවා. අනේ කිසිම දෙයක් සංස්කාර කරගන්න නැතුව හිටියොත් එයාට ආනාපාන හිත තියන්න පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය පාත්තන්න. නමුත් ඒන හැම එකක්ම ඉස්සරහින් තියාගන්න කෙනාට සත්පුරුෂය දැකලා නැති කෙනාට, සද්ධර්මය අහලා නැති කෙනාට, එහෙම නැත්නම් ආර්යනාථල දැකම නැති කෙනාට මේ වැනි දෙයක් අහෙන්න හම්බෙන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතන මේ භාවනා උසස් ප්‍රතිඵල තමයි මේ ලැබෙන්නේ. මේ ලැබෙන රූප ශබ්ද ගන්ධ රස බලව. ඉතින් මේ ටික පවා අයින් කරගෙන මේ කාය ප්‍රසම්බණය කළ ඉතාම සංසුම් මට්ටමක උලන් වදින්න නැත්තනකපත් වෙන පහන් දැල වගේ හිටියා කිව්වත් ඒක සූරකමක් කියන රටින් නෑ යාට ධීරය කිය වීරය කියන රට නෑ යාට ධීරය කියලා කියනවා ඒක එසේ මෙසේ දානයක් නෙවෙයි තද්ද බල දාන චේතනාවක් අවශ්‍යයි මේන හැමදේම පිළිබඳ උපේක්ෂා වෙලා අරමුණමයි සතියමයි එතකොට ඇති වෙන සමාධියමයි කරු කරන්නේ ওই පිටින් එන දේවල් නෙවෙයි පස්සේ ආපෝ අඟ ලොකු කරන්න එපා ඉස්සලාම කන බලන එකයි තියෙන්නේ. මේක නෙවෙයි හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ. මෙතෙන් තමයි භාවනාවට බැස ගන්න. ඊට පස්සේ මේක මෙහෙම ඉන්න ඕනේ මට දැන් කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන් පැයක් අමාරක් ඉන්න පුළුවන් කියනකොට විශාල ප්‍රීති පහළ වෙන්න පටන් ගන්නවා. විශාල සුඛයෙන්ද පටන් ගන්නවා. ඊට පස්සේ අර අලිමජට හරක් කියලා අර දුක් කරදර ගෙවන් කළා හම්බෙච්ච ප්‍රීතිය අල්ල බදා ගන්න. මේක සමාධියට ආශා කර නැත්තෝ අනිවාර්යයෙන්ම අහුවෙන තරම්. ඒක නිසා විපස්සනා කරනකොට විපස්සනා උපක්ලේශ වශයෙන් ඒ ඕපාස ඥාන පීති පස්සත් විදිහට මේ හොඳ පැත්තත් ඒවා කීම කරදර කරනවා. කරදරයක් කර ගන්නවා. එහෙම නැත්නම් මේවට කියන්න තියෙන මේවා සංස්කාර කර ගන්නවා. මේක මම කියා ගන්න මේක මගේ කියා ගන්න මේක වගේ ආත්මික කියා ගන්න. මේක කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේ තමයි සංස්කාර වල හැටි. හැබැයි යාර ඒ දෝෂේ කපන්න පුළුවන් දැනගෙන ගියොත්. එනකොටම මේ ප්‍රීතිය මේ පස්සද්ධිය කියලා නැත්නම් පීති පරිසංවේදී අසසී සාමේශිකති සුඛ පරිසංවේදී අසසී සාමේශිකති කියලා ඊට පස්සේ ටිකක් පවන්සල්න ගතියක් තියෙනවා අර ගිවම් කරපු දුක් පීඩා සහිත සිකරේ පැනනට පස්සේ පළම කම්බය. ඒකත් ඒ වගේම බොරුවක් වෙන්න ඉඩ තියෙනවා. සක්කාය දිට්ඨිය වැඩියක්. නැත්නම් ඒ තුලින් සක්කාය දිට්ඨිය වඩා ගන්න ඉඩ තියෙනවා. ආර්යනාසල නදකපු කෙනා සත්‍ය ධර්මයේ නොහැසිරිච්ච කෙනා. අසත්පුරුෂයා. අපි ඊට මේකත් දැනගෙන ගියා ඊට පස්සේ පස්සම්බයං මේ මේ චිත්ත පරිසංකාර පරිසංවේදී කියලා අර කාය සංස්කාර ගෙවුවට පස්සේ අඩියේ තට්ටුව පෙන්වන්න පටන් අර ගන්නවා අර කැළඹිලි ටික සංසිඳුණාට පස්සේ ඒකට සමානට පැය එකමාර ඒ සංසිඳියා තත්ත්වය පවත් ගන්න ඕනේ. ඒතකොට චිත්ත සංස්කාර පෙන්වන්න පටන් ගන්නවා. මේ මේ අටුව අහනවා ඇයි වචී සංස්කාර කතා කරන්නේ නැති කියලා කාය සංස්කාර සංසිඳෙන්නවා බෑ පචී සංස්කාර නැතුව. පචී සංස්කාර සංසිතව නැතුව. පචී සංස්කාර තමයි ඔය විතක්ක ਵਿਚාර වශයෙන් සඳහන් කරන්නේ. කියන්නේ සෑයන සමාධියක් නැතුව ඔය චිත්ත කාය සංස්කාර සංසිදෙන්නේ නැහැ. ඉනි ප්‍රශ්නේ තියෙනවා සමාධිය සමත සමාධියක්ද විපස්සනා සමාධියක්ද කියන එක. ඔය බල මැට්ටෙන් හරි කමන්නේ මීයෝ අල්ලනවා නම් ආනාපාන සංසිඳනවා නම් හිතා ගන්න තියෙන ඔය සමාධියේ ලේබල් එක මොකක් වුණත් වැඩි දැන් වෙලා. හැබැයි ඕක අහුස්සන්න යන්න එපා. පවුරු ගන්න යන්න එපා. ප්‍රශ්න කරන්න යන්න එපා. ප්‍රශ්න කිරීමම ප්‍රශ්නයක් වෙනවා. සංස්කාරයක් වෙනවා. ප්‍රශ්න නොකර ඉස්සරහට යනකොට ඊට පස්සේ චිත්ත සංස්කාර හම් වෙනවා. ඒකෙන්දී වේදනා සංඥා දෙක ගොජ දාන්න පටන් ගන්නවා. හැබැයි ඒක හොඳට භාවනා කරන පිළිස හම් වෙලා සාකච්ඡා කරන පේනවා සමහර වේදනා ප්‍රශ්නයක් කරගන්නවා එයාට මේ කයේ දඟලන අලියන පැද්දෙන දේවල් ප්‍රධාන බාධාවෙන් සමහරට සංඥා ප්‍රශ්නයක් වෙනවා නේද අය පේනවා පිට තියෙන දේවල් හිතෙනවා දිට්ටි පහළ වෙනවා පිළිසිතු নানা ආකාර දේවල් ඒත්තු මේ භූත ධර්ම গুপ্ত ධර්මට ආකර්ෂණය කරනවා ඒත්තන්ට ඒ වගේ මේ භූත බලවේග තියෙන යාළුවෝත් ආකර්ෂණය වෙනවා මේ නොපෙනෙන ලෝකේ ගැන ඉතින් කතා කරන්නයි පොත් ලියන්නයි පේන කියන්නයි සුව කරන්නයි වැඩ කෝවිල් දාන්න පටන් ගන්නවා. තව කට්ටියකට සංස්කාර සංස්කාර වශයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා. එයාලන්ට නව නිර්මාණ කරන්න හිතෙනවා. නව නිර්මාණ කරන්න පුළුවන්. මොකද හරි ලස්සනට සැලසුම් කරතයි කියලා හිත හරීම පිරිසිදුයි. සුදු කඩදාසියක් ඩ්‍රොයිං බෝඩ් එකකට තියාගත්තා වගේ ඕන දෙයක් අඳින්න පුළුවන්. ඇඳලා මකපො කොළ නෙවෙයි. තන්නිකර කලුලැල්ල චෝක්කැල හම්බුණාගේ ඕන දෙයක් මවන්න පුළුවන්. ඉතින් ඒකට සංස්කරණය පිළිබඳව එයත් හිතනවා කවදාකවත් නැති විදිහට මට මේ සරස්වති වරම ලැබිලා තිනවා කවි ලියන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍ර අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් නිර්මාණ කරන්න පුළුවන්. හිත නිකන් තියන්නම දෙන්නේ. ඒ ගාවට කරන නිර්මාණය පිළිබඳව සංස්කරණය පිළිබඳව ඉති චේතනා ලෝකයක පහළ වෙනවා. බුදිනවා. එදාර කයෙන් එන කරදර අඩුයිනේ. ඉතින් සාහිත්‍යයේ යාට වේදනාව හෝ සංඥාව සංස්කාර කියන පැති තුනෙන් එකක් තමන්ගේ චරිත ලක්ෂණ හැටියට ඊනාව උපනිෂේ සම්පත් වල හැටියට ගොජ දානවා. බබලන්න දිදුලන්න පටන් ගන්නවා. ඉතින් මේ පුද්ගලයා ඒක කවටුණක් වගේ කරලා ගන්නවා. අම්බෝ මට දැන් තමයි ධර්මයෙන් ප්‍රෝජනයක් හම්බුනේ යන්තම් මට වෙන තැනක විදිහට කවි ලියන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන්, නැත්නම් අනුන්ගේ හිත් කියවන්න පුළුවන්, අභිඥා තියෙනවා. එහෙම නැත්නම් වේදනා පිළිබඳව පුදුමාකාර හැඟුම්බර තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේක ගෙවම් කරන එක තමයි අත්‍යන්තම අමාරුදී අවස්ථාවේදී මේ විසුද්ධි වශයෙන්ම කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධි කියලා ශකදුරුවන් කිරීමේක විසුද්ධියක් ලබන්න ඕනේ පාරයි හරි පාර වැරදි පාර කියන දෙක තේරුම් ගැනීම සඳහා තවත් විසුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ තව හර්ඩල්ස් දෙකක්. තව කඩින් පරීක්ෂණ දෙකක් තියෙනවා තීරණාත්මකයි. ඒක පිළිබඳව කිසිම සැක කරන්න එපා. අද බහනා ලෝකෙ පිස්සු ඇටලා තියෙන 70කට 80කට ওই දෙක දන්නේ නැතු මේ නිවන සඳහා නෙමෙයි භාවනා කරන්න මේ අතරමඟදී හම්බෙන මොනවා හරි කුණු කන්දලයක හේතු වෙලා ඒක ලොක් කරගන්න. ඇත්තටම කියනවා සංස්කාර පිළිබඳව අර සතුන් මරන්න ගන්න චේතනාව හරිම අහිංසකයි ලුඟ ප්‍රයෝජනදායකයි සමාජයට. නමුත් මෙතෙන් යනට මේ පුද්ගලයා තන්නේ කර තමන් අමාරු වැටෙනවා අඳිනවයි කියලා කියන්නේ. මම දැන් අමුතු භාවනා කාර්යයක් මට ඕන කෙනෙක් ගිහින් කියවන්න පුළුවන්. මට මේ මේ මේ විදිහේ දේවල් නිර්මාණය කරන්න පුළුවන් අරකයි මේකයි කියලා. ඇඳගත්තට පස්සේ මේක ටිකක් කල් ඇටුවම් බැස්සොත් බුදු කෙනෙකුටවත් ගලවන්න බැරි මට්ටමට යනවා. ඉතින් අර ඉස්සල්ලා ඉස්සල්ලාම පුරුදු කරලා තියෙනවා නම් මේ මතුවෙන දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. නැත්තම් මේ විසාකතුමාට මේ කියනා වගේ සංඛාරා අත්තනෝ සමනපස්සති කරුවොත් මේ සංඛාරා ආත්මේ වශයෙන් ගත්තොත් සක්කාය දිට්ඨිය එනවා. න සංඛාරාත්නෝ සංඛාරාත්නෝ න සමනපස්සති ඒක මම කියලා ගන්නෑ. ඒක මේ භාවනා ඵලයක් නැත්තම් හේතුඵල ධර්මයක ආපු දෙයක්. මේක අහු ඇල්ලුවොත් ඒකට මම අහු වෙනවා මම දාස වෙනවා. හැබැයි අම්මා අප්පාවත් හම්බෙච්ච කාලවත් නැති තරම් උත්තරම දෙයක් තමයි. නමුත් මතක තියාගන්න ඕන නිවන උටත්දී උත්තරම දෙයක්. එතකොට සබ්බ සංස්කාරයකට සමතයකට යන්න නම් මේ මතරමගදී හම්බෙන සීනි බෝල වලට නැත්නම් මේ අතරමගදී හම්බෙන මායාවලට ගුරුවරවල් වලට නොවැටි ගමන් කරනවා කියලා කියන්නේ ඒ පැහැදිලි දෘෂ්ටියක් තියෙනවා මේ මතුවෙන දේවල් මතුවෙනවාම මොකක් හරි එකක් මතුවෙනවා මතුවෙනකොට මම නෙවෙයි, මගේ නෙවෙයි, එක මගේ ආත්මේ නෙවෙයි කියලා ගන්න නම් ඒ පුද්ගලයාට හැඟීමක් තියෙන්න ඕනේ. භාවනා කරගෙන යනකොට වඩා හොඳ ප්‍රස්ථා එනවාමයි. දැන් මේක වඩා හොඳ වුණාට හෙට වෙනකොට ඊට වඩා හොඳ එකක් එනවා. ඒක අල්ලන්නේ සිත ඊට පහුවෙන්ද ඊටත් වඩා හොඳ එකක් කරනවා අන්න යාර තමයි ඔය දවස් හතෙන් අවුරුදු හතෙන් නිවන් ලබන්න පුළුවන්. හම්බෙන හම්බෙන දේවල් අල්ලගෙන මගේ ජීවිතේ හම්බෙච්ච ඉස්සරහ වටනා තැනක මං ඉන්නේ කියලා ටැග් ගැහුණොත් ටැග් ගැහුණම තමයි. ඒක සංස්කාර කරගන්නවා කියලායි ඒකට කියන්නේ. මේ කලන තොලින් එක තැනක් අල්ලගෙන මේකයි මම කියාගන්න හදනවා. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨිය ඕනම මට්ටමක හුලම් බහින්න පුළුවන් හුලම් බඳින්න පුළුවන්. බැටරිය ඩිස්චාර්ජ් වෙන්න පුළුවන් බැටරිය චාර්ජ් වෙන්න ඉතින් මේක සඳහා බලපාන්නේ භාවනාව හා සමානව සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් ඒකට අධිමොක්ඛචෛසිකේ බලපාන පෙරදැක්මක් ඕනේ. එහෙම නැත්නම් ඒ නිවන් දකින්න ඉස්සලම නිවන කියන්නේ මොකක්ද කියන එක. නිවන නැත්නම් අඩුවන විපස්සනාව කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැත්නම් ඒ පුද්ගලයා එක තැන කරකවන කෙනෙක් වඩපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම වෙන්නේ නැති මේ මේ විසාකෝපාසකතුමා සංස්කාර සක්කාය දිට්ඨිය ඇති වෙනට ඇහුවේ කරකොල කරකොල ධම්මචින්නාව කියන මේ සංස්කාර වලිමුත් මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ මතුවෙන දේවල් ඔළුවේ දාගන්න නැතුව මම කියා ගන්න නැතුව තුනක් කර ගන්න නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි කියන්න ඕන නිසා තමයි සර්වචාන්සිය සඳහන් කරේ සබ්බේ සංඛාරා අනිච්ච අනිච්චාති සෛරු සංස්කාර මේ ඔක්කොම නිකන් හුදු බම්බපුළු විතරයි හිතට පහළ වෙන චේතනා නිකන් මනෝ විකාර කියනකො නැත්තම් සීතලුවක් කියත හැකි ඔපමණයි යදා පඤ්ඤාය පස්සති ඊයේ දැක්කට වැඩි අදේක හොඳයි නමුත් මේක සංස්කාරයක් පමණයි කියලා ප්‍රඥාවෙන් දැක්කන අර්ථනි බින්දති දුක්ඛේ ඒ පුද්ගලයා එයින් මිදෙනවා ඒක නිර්වින්දනය කරනවා ආස්වාද කරනවා නෙවෙයි අභිදමනය කරනවා නෙවෙයි නිර්වින්දනය කරනවා අත නිබ්බින්ද දුකේ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේම කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. එහෙමනම් කියන්න බලම් පොදු සමීකරණයක දාලා සියලු චේතනාවෝ දුක් දෙන සුළුයි කියලා. ඒක මුලට මුලට ගන්නකොට හීන් දාටි දාන. එහෙනම් පින් චේතනාවත් දුකද? පව් චේතනාන දුක බව දන්නවනේ. ඉතින් සද්ද ඇහෙනකොට කනට කරලා කියන්න එකක් දුකක් තමයි කියන්නේ. මොදේ චේතනාවත් විනාශ වෙන සුළු නිසා. ඉතින් ඒකවල සදාචාරවාදීන්ට එහෙම නැත්නම් ආගමානු කතා කරන මූලධර්මවාදීන්ට තද බල ප්‍රශ්නයක් කරනවා කොහොමද අපි මිනිස්සු පිනට පොළඹවන්නේ කියලා. ඒක නිසා මතක තියාගන්න ඉන්න ඕනේ එතනදී පින පවණති කරන්න පාවිච්චි කරාට පිනේ ඇලෙන්න එපා කුසලයේ ඇලෙන්න එපා අධි කුසලයේ වෙනුවෙන් කුසලයක් අතාරින්න. වඩා හොඳ පිනේ ඉදිරියේ පිනත් අතාරින්න ඕනේ. කුල්ලුපමම්පෝ වික්ඛවේ ධම්මං දේශිසාමි තරණත්තාය නොගහනත්තාය කියන මේ සංසාරේ ඉගොඩ වෙන්න මේ ධර්මයේ දේශනා කළ තියෙන එක පිනල් ලගන්න නෙවෙයි. පිනේ වඩා හොඳ පිනට යනකොට දාන කුසලයේ කරන කරන සීල කුසලයේ පේන්න පටන් ගන්නවා. ඒතකොට සීල කුසලයේ තියෙද්දි දාන කුසලයේ විතරක් කර තියාන කයකකින් නැතුව දාන සීල දෙකම කරන්න ගත්තාම ඒ කෙනාට භාවනා කුසලයේ පේන්න පටන් ගන්නවා. භාවනා යෝගාචරයේ පේන්න පටන් භාවනා මධ්‍යස්ථාන දකින්න පටන් ගන්නවා. ඒතකොට දාන සීල භාවනා තුනම කරනවා. එතකොට සමතේ කියලා එකක් හම්බේ විපස්සනා කියලා එකක් හම්බේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉලට යනකොට එකම දෙයක්වත් අල්ලලා කරඬුක තියලා තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න දෙයක් මේක නෑ. හම්බෙන දේ ඊගාවෙන්නේ ප්‍රතිස්ථාපනය කරගෙන ඉදන් නිසා ඉදන් පචාත කියන විදිහට මේ නිසා මේක අතහරපන්. මේ නිසා මේක අතහරපන් කියලා සංසාරයේ ප්‍රතිසම්පාදේ වැඩ කරන ගත්තාම සංස්කාර පිළිබඳව වැටහීමක් ආපු කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකායත විසන්දිකය කියලා අපි කවදානක් මේ ඇති කියන්නේ ඉගෙන ගන්නේද? එහෙම නැත්නම් මේ දෙකමට වැඩිය හේදකම හොඳයි කියන පාඩම අපි කවදා ඉගෙන ගන්නේ? අපි කුෂ්ඨ රෝග ඇති වෙනකන් ඉඳලා කුෂ්ඨේ කසලා කහලා එන කසාන වලින් ඇති වෙන කහනකොට තියෙන ජොලිය තමයි අපිට මේ ජීවිතය කියන්නේ. කුෂ්ඨේ සනීප කිරීමෙන් එන එකක් නෙමෙයි. කුෂ්ඨේ කහනකොට ඕජා ගන්නකොට කහනකොට සැපක් තියෙනවා. කුෂ්ඨයක් නැත්නම් සැප නැහැ නිසා අපි කුෂ්ඨයට ආදරය කරනවා. ඒව එක තමයි සංසාරික. නමුත් සර්වඥාණන් කියන්නේ කුෂ්ඨ කැසීමෙන් එන වේදනාව සැප වේදනාව නෙවෙයි කුෂ්ඨේ සනීප කිරීමෙන් වෙන එක. එනිසා අපි මේ කරන්නේ මේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා මිසක් රෝගයටවත් රෝගියාටවත් වෙදකම වෙන්නේ නැහැ. වෙන්න නම් ওই කියන සංස්කාර දිහාවට ගිහිලා අඩියෙම බලන්න අපිට පුළුවන් ද අඩු ගානේ ආනාපාන නතරුණාට පස්සේ චේතනා පාල නොකර යමක් නොකර නිකම්ම නිකං ගල්බමුණෙක් වගේ දැක්කට පේන්නේ නැති පොට්ටෙක් වාගේ ඇහුනට ඇහෙන්නේ නැති බීරෙක් වාගේ තේරුණාට නොතේරෙන බම්මණෙක් වාගේ යමක් කරන්න නලියන්න පුළුවන් වුණාට මලමිනියක් වාගේ මේක දිහා බලාගෙන පුළුවන් නිසා උංගව දිනෙක හිතනවා මේක නිකන් අඛිරිය වාදයක්. මිනිස්සු නිකන් නිර්මාණශීලීත්වය නැති කරන දෙයක් නැත්නම් ප්‍රගතිය නැති කරන දෙයක් කියලා. ඉතින් අපි හිතන ඒ වෙලාවේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මිනේ කරන්නේ කොහොඳයි එහෙම නැත්නම් අසුභේ වඩන්නේ කොහොඳයි එහෙම නැත්නම් චාතුමනස්කාරය වඩන්නේ කොහොඳයි එහෙම නැත්නම් දේචුස්කුණ ප්‍රබන්නේ කොහොඳයි නිකන් ඉන්නට වැඩිය ඒක පින්නේ වෙයිද කියලා අර අම්බෙච්චි අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. පැහැදිලියට බොරදියේ දාගන්න. කිරි වලට කොම දාගන්න. ඒක නිසා තියෙන එතන භාවනාව වගේම ඒ සඳහා ඇති ලකල ඇස්ටි පෙරක් සූදානමයි තාමත් වැදගත් වෙනවා මේ සංස්කාර වගේ දේවල් බලනකොට ඒක බටහිර ආර්ථික විද්‍යාව සහ බටහිර චින්තනත් එක්ක බලනකොට කවමදාක හිතන්න බෑ මොකද බටහිර චින්තනේ පුළුවන් තරම් චේතනා බහුලායට තැවි දෙනවා. කලේ දාර්ශනිකෝ කියලා බාර ගන්න. නව නිර්මාණ වලට නොබෙල් ප්‍රයිසස් දෙයි, මැග්සීසේ සම්මාන දෙයි, දිදි දිදි මිනිස්සු කුලප්පු කරනවා. ඉතින් කුලප්පු කරන ලෝකේ කවුරු හරි කිව්වොත් එහෙම ඕක පිස්සුවක් මොක පිස්සු හොඳ එක කියලා ඉතින් මම නැසල්ලා හිරකට දානවා. යාට කියනවා මේ සයිකියාට්‍රික් කෙනෙක් කාට යන්න ඔළුව නරක් කරලා තියෙන කියලා. ඇත්තටම පහුගිය කාලේ අවුරුදු 200 300ක් විතර ඒ ඒ පැත්ත කරලා බණ භාවනා කරලා අතල් බලන්නේ මිනිස්සු පිස්සු විදිහට තමයි සැලකුවේ මේ ඇමරිකාවේ පැහැදිලිවම මැරුවා මේ গুপ্ত විද්‍යාකාරය කියලා. එමිනිසු මේ මේ සමාජයට පිළිලැස් කරනවා গুপ্ত විද්‍යාව එහෙම නෙමෙයි කරන්න තියෙන පුළුවන් තරම් නාම නිර්මාණ කරන්න ඕනේ. බුදුරජාණන්ස් කියවා නාම නිර්මාණයක් වෙන්නේ ළමයි හම්බෙනක විතරයි. අන්තිමට වැඩි වෙන්නේ සුසාන භූමිය විතරයි කියලා. ඔය ලෝකායත විශ්ෙන් කියහම ලෝක වට්ටකෝ සුසාන වට්ටකෝ කියලා බුදුහාම කියලා කියනවා. ඒ පුංචි ටික කරකහනට කියු කතාවක් නෙමෙයි. මොකද අන්තිමට කාමයේ වැඩි කරලා කාම භෝගී වෙලා දරුවෝ වැඩි කරන එක විතරයි සිද්ධ වෙන්නේ. ඊ වෙනුවට කාම මිත්‍යාචාරයේ තේරුම් ගන්න කාම ඡන්දේ දුරු කරන ගියාම බුදුරජාණන් සබයින අපගබ්බෝ කියලා. ගර්භා ගැබ් ගැනීම නතර කරවන්නේ කියලා බුදුහාමරට තොස් කියනවා. නිබුදෙන් කියන අලුතෙන් කර්මකේ කර්ම ගර්භ ඇති කරන්න යන්න එපා. කර්ම ගර්භ කරකියෝ සංසාරේ වැඩෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න සංස්කාරව මට්ටමේ. ඒක ඒ තුනී කරගන්න මේචල් කරගන්න පුළුවන් මට්ටමට ගෙනල්ලා ඒක තියෙන අධ්‍යාවේ කඩලා බලාගෙන ඉඳී කියලා කියනවා. අලුතෙන් කර්ම රැස්ම කර සිටීමට. ඊවන කර්ම ගෙවිච්චාවයි. පිච්ච කර්ම ගෙවිච්චාමයි වේදනක් එනවා මිනිස්සු අනවරතේ බනිනවා ජීවිතෙලිත් එනවා ශබ්දත් ඇහෙනවා නමුත් ඒ මතින් උන්නතකින් නොපතන් කියලා කියන්නත් එපා හිතන්නත් එපා නොදක් නොදකින කෙනෙක් වගේ නෑ හෙන කෙනෙක් වගේ බේරිලා හිටියොත් ඒකට බුද්ධ හරි උත්තරමන්වන්සලා කරු කරනවා ඉතින් එතනදි තියෙනවා සක්කාය දිට්ඨි පැත්තට අපි යන්නේ නැත්නම් සක්කාය දිට්ඨි කඩන පැත්තට කියන්නේ හැබැයි අපි නෙවෙයි මම නිසා හැම චිත්තක්ෂණයක්ම තීරණාත්මක හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක් අතරමැද එකක් නම් හිතන්න එපා. එක්ක සංසාරයට එක්ක අපායට. එක්ක සංසාරයට එක්ක නිවනට. අපි හිතන නෑ පහුවෙලා ඒක කරන්නම් දැන් මේ කටේ ඉවර කළ පස්සේ නිවන් දකින්න හදන්නම් පුල් කාපූල පූර්ණ කාණ භාවනා කරන්න කියලා. නමුත් හොඳට මතක ගන්න චේතනා පහළ වෙන හැම එකකින්ම චේතනා කියන සංස්කාර ගත්තොත් සියලු චේතනා අනිත්‍යයි සියලු චේතනා දුකයි. නිසා භාවනා කරනකොට යම් වෙලාවක පුළුවන් නම් කාය සංස්කාරات නතර කරලා චේතනා පහළ නොකර ඉන්න යසුදුසුකම් ලැබෙනවා චිත්ත සංස්කාර දැකලා නැත්නම් අනුසේ වශයෙන් වැඩ කරන හැටි දැකලා මේ තොරණ බලලා නෙමෙයි තොරණ පිටිපස්ස ගිහලා ෆ්ලෑෂර් කොටේ බලලා ෆ්ලෑෂර් කොටේ කොහොමද කරකිනකොට මේ ලයිට් පත් වෙන හැටි දැක්කට පස්සේ තේරෙනවා කිසිම ලස්සනක් නැහැ ෆ්ලෑෂර් කොටේ තොරණම් තියෙනවා තරු වලට එක එක තාල වලට ලයිට් දුවනවා කියලා. ලයිට් දුවන්නේත් නැහැ. එක ලයිට් එකක්වත් දුවන්නේ නැහැ. එක තැනපත් වෙනව නෙවෙනවා විතරයි. දුවනවා නම් දුවන්නේ ඔක යට තියෙන විදුලිය. ඒකත් එහාට මෙහාට දඟලන නිසා ඒකත් දුවන්නේ නැහැ. ඒක තමයි අර ෆ්ලෑෂර් කොටින් කරකවලා දෙන්නේ. ඒක දිහා බලන ගම අපායම තමයි ඒක තියෙන්නේ. ආන්නේ වගේ තමයි යන්ත්‍රය අතුල් පැත්ත බලන්න නම් ඒ කාය සංස්කාරය ගෙවම් කරගෙන චිත්ත සංස්කාරට සූදානම් වීමක් වශයෙන් චේතනා පහළ නොකර ඉන්නවා කියලා කියන්නේ මේක සමතේ වෙන එකක් නෙවෙයි මේක අදිෂ්ඨානයක්ම තමයි අදිෂ්ඨානයක් තියෙන අදිෂ්ඨාන නොකරන චේතනාවක්ම තමයි චේතනාවක් තියෙන චේතනා නොකරන ඉතින් මේක අමානුෂිකයි මේක මනුස්ස මනසක තියෙන තර්කයට ගැලපෙන්නේ නැහැ ඒක නිසා ඒ සඳහා යන ඇත්තන්ට මිනිස්සු කියන සාමාන්‍ය පිස්සොයි කියලා ඉතින් ඒ තමන් දැනගන්න ඕනේ සාමාන්‍ය පිස්සන්න පිස්ස සාමාන්‍ය ලෝකෙ පේන පිස්සු වගේ තමයි. බුදු දනස් කියන රබ්බේ උම්මත්තක පුතුල් ජනා කියලා ඔක්කොමලා ඉන්න හරියක් උම්මත්තකයෝ මුක්ක් කර චේතනාව පිටිපස්සේ තමයි දුවන්නේ. බුදුන් කියන අසුචි කියලා මේකට. අත්තට පඤ්ඤා අසුචි මනුසා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්ත. මිනිස්සේ કોઈ මොන දෙයකට හරි පෙළඹෙන්නේ මොකක් හරි ඒකේ තියෙනවා. ගණ්ඩ අර්ථයක්. මේ අර්ථයක් සඳහා වැඩ කරන එක අසුචි කියලා කියනවා. අර්ථය සඳහා වැඩ කරනවා කියලා කියන්නේ ලාභිත සත්කාට වැඩ කරනවා කියන්නේ. නික්ඛාරණාතුල වාජ්‍යමිත කිසිම හේතුවක් නැතුව අහවල දෙය කියලා කියන්න බැරුව ඒ බුද්ධ කෘත්‍ය දේව කාර්ය රාජකාරියක් වශයෙන් කරනවන එවැනි දුර්ලභයි එවැනි අච්ච නිත්‍ය සත්‍ය ප්‍රකෘති මිත්‍ය දුර්ලභයි. ඒ නිසා අපිට බාහිරින් බලාපොරොත්තු වෙන්න පාඩු ගන්න තමන්ට පුළුවන් ද කියලා බලන්න ඕනේ. අර වගේ හිත සංසිඳිලා ආනාපානේ සංසිඳිලා විවේකීව ඉන්න වෙලාවකදී අනේ ඊගාට මොකද කරන්නේ කියලා අහන්නේ නැතුව අනේ හයියෙන් හුස්ම අරගන්න ඕනද කියලා හිතන්නේ නැතුව අනේ නිින්දට නොවැටීවා කියලා හිතලා මේක දිගට පවත් ගන්න පුළුවන් අපිට తాවකාලිකව ඒ සංස්කාර සංසිද්ධියේ තදංග නිබ්බුතිය කියලා එතන එතන ලබන නිවනක් අත්දකින්න පුළුවන්. ඒකට පහුරු ගන්නවා නම් ඒක අවශ්‍යනවා නම් ඒ බුද්ධලයට අර තෑග දුන්නට බාර ගන්න කැමති නැති කාලකණ්ණිකමක් තියෙනවා. ඒක කාලකණ්ණිකම කියන්න වටින්නේ නැහැ. ඇත්තම ගරු කටයුතු කෙනෙකුට මේක වෙන්නේ. නමුත් විහිං පල් කියලා කියන්නේ ඕක තමයි. සෑයක දෙනවා, ඩාක තුනට කියව, ඔක යහපැත්තේ ටික දෙන්න වන්ට නැත්නම් ඕක ඉවරුනම් පස්සේ මම මොකද කරන්නේ කියලා ප්‍රශ්න කරනවා. අන්න මේක හොඳට තේරෙනවා. මේ සංස්කාරවාදී කියන්නේ චේතනා චේතනා පාල නොකර ඉන්නවා කියලා කියන්නේ ඉසි මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් විශේෂයෙන්ම ශ්‍රද්ධා පරිසරයක, සදාචාර පරිසරයක, සමාධි පරිසරයක මේක පහළ නොකර ඉඳීම තමයි විපස්සනා කියන්නේ. ඉතින් මේ විපස්සනා භාවනා කරන අයට මේ තාමේ මට්ටතාව නැති අයටත් මේක යහ දැක්ම පහළ වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා අපි බාගට පොඩි කාලයක් වැඩි කාලයක් කරගෙන තියෙන දේශනාව සඳහා ඉතින් මම ආරාධනා කරනවා මේ පිළිබඳව මට මට අන්තරාදාන පත්‍රයක් දෙන්න ඒ ගැන කතා කරලා එහෙම නැත්නම් අපි දේශනා සමාප්තියේ පෙත්තවතාල අභිගාසනජානා කිරීමේ දේශනාව ආරම්භ කරනවා. අනුසමනස සමහර බණ දේශනාවන් වල කිව්වා උදාහරණයක් අවස්ථාවක නිර්මාණිත වැඩි වෙනවා ඒ වගේ දේවල් වෙනවා මොකද? නිර්මාණිත වැඩි වෙනවා අවස්ථාවක්. ධ්‍යාන ලැබ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවක්. ඒ ධ්‍යාන වල ඉන්නකොට නිර්මාණයක් වෙන්නේ නැහැ. ධ්‍යාන නැගිටිට පස්සේ ඉඳිලි තියෙනවා. නික්ලේශී හිතේ කොහොම නමුත් හිත අවශ්‍යන තාක්කල් කිසිම නිර්මාණයක් නැහැ. ඒක මේ අවශ්‍යන හිතේ තියෙන නිර්මාණ කසාන රෝගී කසලා ගන්න විවික්‍ය වගේ. ඊට සම්පූර්ණ සම්පත් උනාට පස්සේ සම්පූර්ණ පූර්ණ පිපීමක් සිදු වෙනවා. ඒක කවදාක සැලසුමකින් ගන්න බෑ. හොයාගෙන ගින ගන්න බෑ. ඒ නිසා අපිට ගන්න තියෙන්නේ සම්පූර්ණ හිතට gediy වශයෙන් මෙන්දාන වීමස්පති ඔක්කොම එහෙම තැම්පත් වෙලා ඉන්නවා. වීමස්පති අවිශලා තියෙද්දි নানা ප්‍රකාර හැඩ තියෙනවා. ඒක විකාරයක්, බමණයක් විතරයි. මේ වගේ එකතු වුණාට පස්සේ බුදු කරන්න පුළුවන්, සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් නිර්මාණශීලී තියෙන එකේ. අර අවිශලා තියෙන්නේ <coughs> එක්කෝ තණ්හාවෙන්, එක්කෝ ditthියෙන්, එක්කෝ මානෙන්. ඒකෝට අපි කරන්නේ නිර්මාණ ආර්ථික නිර්මාණ, දේශපාලන නිර්මාණ සහ සමාජික නිර්මාණ. තමන්ගේ අර්ථ සිද්ධිය පිළිබඳ නිර්මාණය වෙන්නේ සියල්ලම එකතු වෙච්ච නේද? ඒකට සමාජය කියලා කියනවා. ඉතින් එහෙම වුණාට පස්සේ යමක් නොකර සිටීමෙන් තමයි උපරිම නිර්මාණයට ඉඩ දෙන්නේ. යමක් කරනවා කියන්නේ එළවන්නේ තණ්හාවෙන් දික්ටි මානෙ. එතකොට කෙලසිලා තියෙනවා. ඒන නිර්මාණය තව කෙනෙකුට වැඩි හොඳ වුණාට නයිසાર્ගික වශයෙන් හොඳ එක නෙමෙයි. ඒ නිසා කියනවා මේ <coughs> මම හිතත් කිව්වේ එකයි අර කාගෙන් ප්‍රශ්නකට අහුම්කම් දෙනකොට තමයි ප්‍රශ්නට අවුල් අහුවෙන්නේ නැතුව විවේකීව ආගෙන හිටියොත් කෙලිම ප්‍රශ්නට උත්තරේ හිතෙනවා. ඒ වෙලාවේ එනවා. හිතලා ගත්තොත් ඒක තනි කරන අංශ භාගමයි. නිසා හොඳට අහුම්කම් දෙන්න ඕනේ මේ උනන්දුව තියාගෙන හුමිටියක් දෙන්න ඕනේ. ඒක තමයි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නේ තේරුම් ගත්තොත් තමයි මේ උත්තරයක් එන්න. නිසා අයින්ස්ටයින් වගේ ගණිතඥයෝ කිව්වේ උත්තරේ භෝග වෙතත් ප්‍රශ්නේ ඉස්සලා තේරුම් ගත්තොත් නම් කණිතච්චෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ මොකක්ද කියලා තියෙනවා. උත්තරේ ගැන හිතන්න යන්න එපා. එතකොට වෙන්නේ අවුල් වෙනවා හිත. හොඳට කියවලා බලන්න ව්‍යාපාර වස්තුවක්ද, බීජ ගණිතයක්ද, ලංකාවක්ද මොකක්ද මේ මේ ගන්නේ. ඒක උත්තරේ තන් කියනවා. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ gediy වශයෙන් හිත එකතෙන් වෙන්න. ඒකාග්‍ර වෙන්න ඕනේ. ඒකාග්‍ර වෙනකොට ඒක මගේ එකක් නෙවෙයි හිතේ ඇති. මනුස්ස හිතක් ඒකාග්‍ර වෙනකොට ඒක පූර්ණ කරුණාබරිත වෙනවා, පූර්ණ ප්‍රඥාවන්ත වෙනවා. සමබරත් වෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ එතකන් ඉන්න බෑ හදිසි. භාගයට කිට්ටු කරනකොට උත්තර වර්ගයක් කියන අපි හිතන ඊට වැඩිය හොඳයි නේ කියලා අල්ලනවා. ඔව් කරගෙන කරගෙන කරගෙන කියලා කවදාද සම්පූර්ණ නැතර වෙලා ඉන්නකොට එනදී හොඳ අත්කුසලයක් අත්සිද්ධිය සාධකනවා. ත්‍යාගී විශ්ීම නැතිකම තියෙන. හැබැයි ඒ අතින් මේ සතුන් මරණ හොරකම් කරන අනුගේ දුක් දෙන මට්ටමක් නැහැ. නමුත් අපිට තව ගොඩාක් කළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දෙය තමයි මේ තපස. උපේක්ෂාවේ ඉන්නකොට හොයාගෙන යන උත්තරයට වැඩිය හම්බෙන උත්තරයක් තියෙනවා. ඒක කතාවක ප්‍රශ්නයකට ලක් වෙන්නේ නැහැ. බොහෝම දුරදි යනවා ඒ උත්තරේ. ඒ නිසා මේ ඉවසීම තමයි තලතුණකම තමයි මේ තේරවාදේ අවුරුදු 20ක්වත් හිටපන් කියලා කියන්නේ. භාවනකමවත් මොකක්ද කියලා තේරුම් ගන්න. මේ සාමාන්‍ය පැවිදි වෙච්ච ගමන් පුදුමාකාර නිර්මාණ තියෙන සාසනය හදන්න ඕනේ මේ ධර්ම සංගායනා කරන්න ඕනේ වෙන්න වැඩ. ඒ කියන්නේ ඒ තක తీරුකම තමයි. අඩු කලේ හෙල වෙන ගතිය තමයි තියෙන්නේ. පහු වෙන පහු වෙනකොට මේ හිතනවා අනේ අපි නිර්මාණශීලී එනකොට මේ ප්‍රශ්න නැතිලා යන්නේ නැහැ. අපි නිර්මාණය එනකොට ප්‍රශ්න නැති වෙන කියලා ලොකු රැකයක් වෙන නිසා ප්‍රශ්නේ එක එක හවුස් කෙනෙක් පොතක් ලියනකොට ලියලා තියෙනවා චරිත කතාවේ. ඒක දුර්ලභ පොතක් ලොකු. පරිවර්තන කරලා ඉක්මනට අච්චු ගහන්න ඕනේ බලනකොට වෙන කෙනෙක් අච්චු ගහන්න හදනකොට ඒ නිසා ඉස්සෙල්ලා අච්චු ගන්න ඕනේ. ඒකකොට තේරෙනවානේ මේ දුර්ලභකම මොකේද තියෙන්නේ කියලා. ඉතින් තව කෙනෙක් අච්චු ගන්න සාදුනේ ඒකට තීලවල කරපුවාම ඩබල් වර්ක් ඕනේ නැහැ. මෙයා කියන නෑ නෑ. එයා අච්චු ගන්න ඉස්සෙල්ලා දවසෙන් දෙකෙන් සීල වලට බය නැතර කරලා පින්න පාසිට නොකින් විචාර පොත කරලා අච්චු කරපුවා. කොහෙද මේ යන්නේ? අපිට ඕන තියෙන ඔයාලට වැඩිය මයිලකට නිර්මාණශීලීත්වයක් තියෙන කියලා පෙන්නන්න. මොකටද මේ? ලාභයට. සත්කාරය සම්මානය සිලෝකේ විලාමේ යහන වැඩි වෙnderල ලොකු සංසේ පොතේ දීලා තියෙනවා ඒ බණක කොතනක හරි කමක් නැහැ සීලයක් වැඩෙනවා නම් සමාධියක් වැඩෙනවා නම් ප්‍රඥාගෙන ඒක මගේ දෙයක් කියලා සාධි ගන්නේ කියලා මිනි මධ්‍යස්ථානෙම නෙවෙයි මේ ගුරුරැගම නෙවෙයි වෙන තැනක හරි කමක් නැහැ කතෝලිකයේ හරි කමක් නැහැ සීල් දකින්නොට සාධු කියන්නේ මොදිතාවක් ඇති කරනවා තව මේ ක්‍රමේ නෙවෙයි වෙන ක්‍රමයකින් කරලා සමාධියක් වෙනවා අද කියන්නේ. සමාදම් වෙන්නේ කියනවා අනුමෝදම් වෙන්නේ කියනවා. කාටද මේ ක්‍රමේ නැතුව වෙන ක්‍රමයක ප්‍රඥාවක් ඇවිල්ලා තියෙනවනම් කොච්චරද හොඳයි. ඒක නෙවෙයි අපිට නෙවෙයි මගේ මධ්‍යස්ථානේ මගේ අරචිත මේකෙන්ම නිවන් දැක්කේ නැත්නම් අනිත්‍යවස කරන්නේ මේක තමයි ඔරිජිනල් කියලා අපි අපේ නිර්මාණය අපි අනිත්‍යට වැඩිය මාන්නකාරකමකට පෙන්වන්න ගන්නවා. ඒක අර මේ වශයෙන් උට අංගා වගේ ඉනි නිර්මාණශීලීත්වය. ඒක නිසා ඔය නොබෙල් ටැග් වගේ දෙන්නේ ඒ කඩප්පුලියා. අර මොනවද මේක හොයාගත්තේ ඉන්නේ? ඩයිනමයිට් හොයාගත්තට පස්සේ හතරක් ගන්න පස්සේ මොකද පාවිච්චි කරන්නේ? මිනිස්සු කියනවා චීනේ කොච්චර ඉස්සලද ගන් පවුඩර් හොයාගත්තා. උන් රත්නිය කරලා බතෝල් නිකන් හිටියා. වෙස්ට් එකට ගිය ගමන් තෝ ඔක්කොක් කරලා වැඩි තිබ්බා. චීනේ කොච්චර කලින්ද මුද්‍රණ ශිල්ප හොයාගත්තේ? මොනක් කරුවේ නැහැ. කියන්නේ වෙස්ට් එකට ගියායේ ආ මොකද කලින් කච්චුව ඔක්කොම කරලා තේරම අතර ගත්තේ ඉන්න මොකද වෙලා තියෙන්නේ චීන තාමත් එතනමයි එසේ ඒ නිර්මාණශීලී මිනිස්සු ඕනකට වැඩි උඩ දාන්න කියන මොකද කොහොමදක සන්තෝෂෙන් ඉන්න මනුස්සයෙක් ඒක එයක් නෑ නිසා ඔය හැමදේම ඔයාගත්තේ බට ආශා කරේ එක එකක් පේටන්ට් රෙකෝඩ් කරේ නෑ එක එකක් බිස්නස් කෙරුවේ නෑ විශ්ව කරමිස පිටට ගියාට පස්සේ දැන් අපි අනවයි කටට පේජන් ගිහලා අම්මෝ සුද්ධ හරි ෂෝක් අන්තර්ගත හැම බේස් එකක්ම මෙහෙදී. ඒ මොකද කොහොමදත් කන්ටෙන්ඩර් තාසියා කරේ ඉන්න මනුස්සයා නැත්නම් ඒකක් ඉන්න මනුස්සයා ඔය සමසීතෝෂ්ණ මට්ටමේ ඉන්නේ ඌට ඔය උඩ දාන්න දෙයක් ඇත්තේ නැහැ. උඩ දැම්මට පස්සේ දැන් අවුරුදු 200 ගිහිල්ලා වෙනවා උඩ පාට වලට වැටිලා. එයාට අර කන්ටෙන්ට් පැත්තේ නැත ඒ කියන්නේ සංതൃප්තිකර තත්වය. අර නිර්මාණශීලීත්වය වෙන්නේ කාලා පුබ්බට බුදිය පිටයි. ගොංගලියයි. බුදුසසුනේ බලන්නේ මේ වස්තු වෙන විදියකට වැඩි පෙට්‍රෝල් පුච්චලා දඟලනට වැඩිය හොඳයි අඩු පෙට්‍රෝල් පුච්චන ප්‍රමාණයක් පුච්චලා අඩි විහාරන්ට යනුනේ ප්‍රශ්න වැඩි කරගන්න පුළුවන් නම් යොනතම් බුදුහාම කියනවා භික්ෂු ගුණයක් විදියට අලංකාතුන් අලං සංවිධාතුන් කියලා. තමයි වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. වෙනිකෙන්ලව කරන්න සංවිධාන ශක්තියක් තියෙනවා. සංවිධාන ශක්තිය අලංකාතුන් කියන එක අලංකාර වැඩක්. තමකට කරන්න පුළුවන්. කිට්ටම කරනකොට බුද්ධාය බලන්නේ ඔක කොහොමනේ මෙහෙමයි කරන්න කියලා කරලා දීලා වැඩි කෙරෙන්ට යනවා. ආනේ ඉතින් ඉතින් නිර්මාණශීලීත්වය ඔය සාමාන්‍යයෙන් මේ ලෝකායත විෂන් වල හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ සංස්කාර කියලා කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගත්තට පස්සේ තේරෙනවා අපි දාසයෝද ස්වාමීවරුද කියලා. සංස්කාර වල දාශකත්වයටපත් වෙලා අපි අනුන්කමන පරලා ගිහිලා මේ නිර්මාණ ක්‍රමයේ යන්න හදනවද නැත්නම් සංස්කාර සමතේ ස්වභාවයෙන් මතුවෙන උත්තරම නිර්මාණයට තන දීලා අපි විවේකීව සතිය වඩනවා කියලා. ඒ දෙක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කවර ස්වාමීන් වහන්සේ සත්‍යය කියන්නේ රූප වේදනා සංඥා සංකාර ආත්මය කියලා එකයි. එහෙම නැත්නම් ආත්මය තුළ මේ පහ තියෙනවා කියලා හිතනවා. නැත්නම් මේ පහ තුළ ආත්මය තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් ආත්මය රූපාන්ත එකක්, වේදනාන්ත එකක්, සංඥාන්ත එකක්, සංකාරවත් එකක්, විඤ්ඤාණයක් කියලා. දැන් ස්වාමීන් වහන්සේ මේ මේ ටික නැති කරගන්න කරා භාවනා ඥානකින් මේ ටික නැති කළාම තමයි සක්කාදිෂ්ඨ කැඩිලා සෝවන් ඵලෙ ලැබෙන්නේ. එතකොට සම්මාසුඥ වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව අසා සිටි ඔන්නගේ තවසක මේ සෝවාන් ඵලය ලැබුණා. එතකොට පෙර කරන ලද සසර පුරුදු නිසා මෙන්න මේ සක්කාය දෘෂ්ටිය ඒ වෙලාවේ නැතිවෙනවා මේ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලය ලැබෙන්නේ. මුකින් සම් මූලික සංවේදයන්ම කැදෙන්න එපායි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. අපේ ධර්මයේ සම්පූර්ණයෙන් මසක් මේ සෝකාදී කියන තුනේ කෙලපරනද තිබුණු සසර පුරුද්දේ සායන සොමනවා. නෑ එහෙම අතීතයට බාර දෙන්න බෑ. සක්කාය දිට්ඨිය අතීතේ කඩන්න බෑ. වෙන කෙනෙක්ගේ ගැම්ම තිබිලා තියෙනවා. අනික කටිරත් ඒ වෙලාවේ තිබිලා තියෙනවා. අනික කටිගේ පිපිලා වෙන්නේ නැහැ. ඒ අතීත හේතු නිසා සංස්කාර කඩන්න බෑ. අතීත හේතුව හේතුක ධර්මයක් වෙලා තියෙනවා. ඒ අනුවගත වෙච්ච පර ධර්මයේ තමයි යම් කිසි සමුදය ධර්ම, සම්බත්තන් නිරෝධ ධර්මම් කියලා යමක් ඇති වෙන කතිය තේරුණා ගැන තියෙන සුළුයි කියනයි උන්වහන්සේ තේරුම් ගත්තේ. එතනනම් උපාද පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා උපදින දේ නැති වෙනවා. මේ සංස්කාර පිටමදම අර්ථකථන තමයි. ඒක අතීත හේතු කියන පටන් අරගත්තොත් පුබ්බ්‍යගත හේතුක වාදයට වැටෙනවා. මේ අඛිරේ වාදයකට වැටෙනවා. පුබ්බගත හේතුවක් නෙවෙයි පුබ්බගත හේතුව හේතු රාශියකින් එකක් වෙනවා ඒ වෙලාවේ නිවර්ති ප්‍රතිපත්තිය බුදුන් ඉස්සරහට සද්ධාව අනිත්‍ය වෙලා කයි පහසු වෙන දු වේදනා ප්‍රබල ගන්න ඉවසාගෙන ඉපයි මේ බණ අහගෙන ඉන්න බුදුහාමුදුරු කියන බණ ඉතින් ඒකට වේදනාන පසනාවක් කරනවා ඒ චිත්තාන පසනාවක් තියෙනවා ඒ ඔක්කොම තියෙනකොට අතීත හේතු අතීත මේක උපනිශ්‍රේ වෙනවා ඒක එකක් ඒක මේ බොහෝ හේතුන් අතර එකක් අපිට හුඟක් වෙලා තියෙන්නේ අපි මේ මේ යමක් සිද්ධ වෙච්චාම මේ සිද්ධියට හේතුව එකකට අඩු කරන්න හදනවා මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අංශභාගයක්. ඒ නිසා linear education system එකේ අපි මොකේටද ඒක හේතුක හොයන්න හදනවා. අපේ බුද්ධචර්යනාංශයේ ක්‍රමයේ ඒක පෙන්නනවා ප්‍රධාන විචිතේ සංස්කාරයන් කියන චිත්තචික රාශිය අතර චේතනාව ප්‍රධාන නිසා චේතනාව සංස්කාර කියලා කියනවා. ඒක ඇතුළේ බලවත්කම නිසා නමුත් චේතනාව නෙවෙයි සංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ තියෙන රාශියේ චේතනා තමයි බලවත් මේ කරනවා. ඒකත් එක ණය ක්‍රමයක් බලවතා බාර ගන්නවා සියල්ල වශයෙන්. අවුත් ඒක හැම තැනදීම හරියන්නේ නැහැ. කවදාකවත් ඒක හේතුපදයක් නෙවෙයි. කර්මය කියන්නේ චේතනාම් වික්කවේ කම්මං කියලා කියනවා. කර්මයක් නේ. ඒක තමයි කර්මය කියලා කියන්නේ අතීත කර්ම නෙවෙයි මේ දැන් කරන එක. ඒකෝතෝය. ඒ කොණ්ණඤ්ඤ තාපසයා ඒක මොකක්ද කියන්නේ පළවෙනි ශ්‍රාවකයා වෙන. ඒකට ඒක අපි හේතුවක් වුණා නේද? මම හිතන්නේ ඒක තමයි මේ පාස් මන්ට පැහැදිලිව මතු කරන්න හදන්නේ. මම කියන්නේ ඒක ප්‍රධානම වූ එකම වූ එක නෙවෙයි. ඒක බලවත් හේතු සාධකයක් උනා. මුතර ගොඩාක් තව කරුණු රාශියක් මැද තමයි ඒකට අවශ්‍ය ක්‍රියා කිරීමේ ශක්තිය හම්බ වෙලා හම්බ වෙනම ඒක හේතුවකට නැත්නම් අතීත හේතුවකට විතරක් මේ පටිච්චසමුප්පන්න අවබෝධයක් පස්සෙනාට එකපාර අවබෝධ වුණේ නැත්තේ. පස්සෙනාට පස්සේ අවබෝධ වුණා ඉතින්. එකපාර අවබෝධ නොවි හේතුව කෙර විපස්සනා වල ශක්තියක්. ඒරුම් කිරීමේ ශක්තියක්, පරිණ ශක්තිය වීමේ ශක්තියක් කියන අතීතයේ සුගරණාවක් දෙන්නා. පැහැදිලිව. ඉතින් එහෙම තියෙද්දිත් කොණ්ඩඤ්ඤාමතු බුදුහන් ළඟට එනකොට ওই මහානට අපි සලකන්නේ නැහැ කියලා හිතුවනේ. ඔය ඉන්නේ අපේ සරකුල් ලබා ගන්න. ඔයාට ඕන නම් මොකද ඕල වාඩි වෙච්චාය කියලා. ඒකේ නම් එන්න බෑනේ. ඔච්චරම ඔය පෙළ ගහීගෙන ඉනවනම් දැන් මේ නිවන් දකින්න ඉන්න කෙනෙක් කියලා. ඒක ඒ වෙලාවට තිබුණේ නැහැ. ඒකෙ තියෙන ඔයා රජ කවුලේ මට සේවක නැතුව බෑ ඔය එන්නේ මේ අපිට කියලා අතපය හරි ගන්න අපි ආවේ යෙව්වට භාවනා කරන ගන්න උදව් කරනවා දැන් මොකටද උදව් කරන්නේ? එයා දැන් ඔය ඇඟ පුම්බගෙන ඉන්නේ ඇඟ හදාගෙන අපි යන්නේ නැහැ. ඒකට එහෙමනම් ඒ අතීත හේතු ඒ සංස්කාර තේරුම් ගැනීමට හේතුණා. මොකද මේ රැස්වීද විදයන් බුදුහාමුදුරුවෝ දක්වන්නේ හේතුවක් වෙන්නේ නැහැ. ඉවයි මේ වෙලාවට කොයි එක ඉස්සරහට එනවද කියලා අර ස්විප් පදිනකොට අර කැරකිලා කොයි බොල උඩට එනවද කියන එක ඒක සෑහෙන මොකද්ද කියන්නේ probability එක හම්බුවක් ඒ හම්බුවත් 100%ක්ම හම්බුවක් නම් ප්‍රතිපත්තියක් හදන්න බෑනේ නමුත් බුද්ධංශයේ හම්බුතුලින් පිටදින මෙහෙම කාරණා ගොඩාක් කියනවා මේ වාගේ විචල්්‍ය සාධක එකකට අඩු කරන්න එපා අඩු වුණොත් නියත ගතියට වෙනවා හැබැයි එකකට අඩු කරන්න නැතුව බණක් කියන්න බෑ මම කියනවා කාටද කියලා මේක තමයි පළවෙනි එක මේක දෙක තුන මොකද අපි අපේ අධ්‍යාපන ක්‍රමයේ මහා නරුම අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ පූර්ණත්වය උගන්වන්න බෑ අපේ අධ්‍යාපන ක්‍රමයේ උගන්වන්නේ රේඛීය ක්‍රමයට. වර්ණයේ සිට දකුණට අකුරු ලියන්න ඕන අපි. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඒ තුලින් ඔය බුද්ධ ධර්මයේ තියෙන මේ ත්‍රිමාන රූපේ තේරුම් අරගන්න බෑ ඔය රේඛීය ක්‍රමයට. ඒ හැබැයි අටුවාව තේරුම් ගන්න තියෙනවා. අටුවාව අභ්‍යාපාරණය ආදි වශයෙන් ණය ක්‍රම රාශියක් පෙන්නලා දීලා තියෙනවා මේ මේ වාක්‍ය මම ලිව්වේ මේ ණය ක්‍රමයට මේ වාක්‍ය මේකට එතකොට අන්තිමට තියෙනවා මේ වාක්‍ය අධිකෝගුණත් ඒ ණය ටික තේරුම් අර ගන්නකොට කියනවා හිත දැනගෙන කතා කරන්න මේ සංනිවේදනය කියන එක මොන ධර්ම වශයෙන් හරි දැනගෙන තිබිලා තියෙන නිසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ සිද්ධිය අනිවාර්යයෙන්ම ඒකේ අතීත හේතු හේතු වෙලා තියෙනවා. නමුත් මම මේ පෙන්වන්න දන්නේ ඒක හේතුකව උත්තර දෙන්න යන්න එපා. එතකොට ධර්මයේ තියෙන අර සමුදාගය විචිත්‍රත්වය අර සම්පූර්ණ gediye නැති වෙනවා. ඔය එකකට අඩු කරන්න ගිය එක වෙස්ටර්න් තින්කින් එක. අලවරියක උදාහරණ මහතන සමාවෙන් නැක සෝවාන් වෙන බව. ඒ කියන්නේ පෙර ධර්ම උගේ ශක්තිය, ත්‍රාසවල වඩා පුවත් දැකලා අද මේක පූර්ණත්වයට පත් වෙනවා කියලා දැකලා අර යට අදාපු කියා. මම අල්ල ගන්න කපු පිටියෙන් පිටපස්සට කියලා කිව්වනේ. මේ කිව්වේ යාත්‍රකේ දාලවනේ කිව්වට ඒ ශක්තිය ඔක්කොම පිටපස්ස කියාගන්නේ කියලා. බුදුහාමුදුරනේ විවෘත කරලා දුන්නේ ආ ප්‍රශ්නේ උත් ඇහුවානේ. එහෙනම් කියපම් මේවට උත්තර කියලා. කිව්වම උත්තර දේවා උත්තර අහන්නත් එයාට ඒ ශක්තිය පෙරාත්තේ දුරුම්බුරුපණේ. පැහැදිලිව මේක මේ කවදාකවත් ඒක කාටවත් විරුද්ධව නැහැ කියන්න බෑ. නිසා වර්තමානයේ අපි කල්පනා කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු වචන වලින් පාර පෙන්නලා දුන්නාම අර පරණ ඔක්කොම ටික දෙන්න එනවා. ඒ පුංචි දෙයකින් වෙහෙලා තියෙන මොහොතේ. නේද? ඒ කියන්නේ ඒක ඒ කාරණාව සඳහා කර්මජ හේතු එකක් චිත්තජ උතුජ ආහාර විකලයා සමාන හේතු හතරක් බුදුහාම පෙන්නලා තියෙනවා. හැම එකම කර්මයට යන්නේ කියොත් නියත ගතිය කියලා බුදුහාමෝ ඒක කැටගරයිස් කරලා දෙනවා මේක නාස්තික වාදයක් කියලා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ. එනිසා කර්මය කියන අපි කියත ඒක 125ක් විතර එකක් වැඩ කරලා තියෙනවා. ඒ වෙලාවේ චිත්ත tattve බලපානවා, ඍතු ගුණය බලපානවා. ඒකයි බුදුහාමෝ වෙලා බලලා යන්නේ ආහාර. මේ හතරම හතරෙම තමයි මේ සම්ප්‍රයුක්ත බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් හම්බුදායන් වහන්සේ මේක නුවණින් බලලා කවදද මම කාර්යම් පිට වෙන්නේ කියලා මේ ආශ්‍රමයේ සෝවාන් පරිවර්ත ලබාගැනීමේ පෙරපින් තියනවාද කියලා මොකදනේ වඩින්නේ දැන් චුන්ද කර්මයක් බෑ බුක්රයන් කියලුවත් ඒ ඌරුමාවල එතෙන් කියන්නේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනවා ඒ නිසා මේ එතන ඒ කාරණා විශ්මත කරනවා නෙමෙයි නමුත් අපි තුලක් මේ පරිශක්තිය තියෙන්න පුළුවන් ඒ නිසා ඉස්සරහට ලොකු නම් වෙන බලන්නේ එහෙම නැතිවම ප්‍රොසෙස්ම කියනවා. මේ අර සත්‍යම දෙමතයක් තියෙනවා ඒ කාලේ බණ ඇසීමෙන් පමණක් සෝවාන් වුණා. අදත් බණ අහලා පුළුවන් සෝවාන් වෙන. ඒ කියන්නේ මේ කරුණ ටික තේරුණාම මේ කරුණ ටික බාහිරක් කරගත්තාම ආ දැන් හරි මම ගන්නවා දැන් සත්කාරස් කියන එක. ආයෙනම් දැන් සෝවාන් ඒ වගේ අයින සෝවාන් සාපිත අරගෙන ඉන්නේ. නමුත් මේක භාවනාවේ ඥානයකින්ම ලබා ගන්න ඕනේ දැන් මේ ස්වාමීන් වහන්සේ. නෑ මන්ට ඉස්සර කියපේකට විරුද්ධව පස්සේ කතා කරන්නේ. ඉතල ගියා බුදුහාමුදුරුවෝ හොයන් බලන ගිලා නිවන් දකින්න පුළුවන් නම් ඇති කියලා. දැන් කියනවා නෑ භාවනාවේ ඥානය අවශ්‍යයි කියලා. ඒ නිසා ඔය ඔය තේමාව වෙන බුදුජානකයන් තුරිත චාරික අතුරිත චාරික කියලා දෙකක් තිබෙනවා. ටික තුනම තියෙනවා නෑ. ඒක නිසා හරියට Taman කියන දේ හරියට තේමාව බැලුවොත් එල්ලයක් නෑ මේ කතාව. බුදුන්සේගේ තුරිත චාරික කියන්නේ එල්ල කළ යනවා. නමුත් බුදුන් ලෝකහිත දාන පිළිස කිසිම යමයක් නැති යන වෙලාවක් තියෙනවා. අතුරිත චාරික දෙකෙම වැඩ වෙනවා. දෙකෙන්ම වැඩ වෙනවා බුදුදහම කියන්නේ මල් පිපෙන නෙළුම් වෙලකට ඉර පැවුවට පස්සේ උඩට ඇවිල්ලා තියෙන නෙළුම් පිපෙනවා වතුරට තියෙනවා නෙළුම් පිපෙන්නේ නැහැ යම් මේකින් වැස්ස නිසා ඉර පැවෙන්නේ නැත්තම් ඒ මල පිපෙන්නේ නැහැ ඉතින් මේක මේ අනිත්‍යත්වය තේරුම් ගන්න නැතුව මේක කර්මෙමයි මේක චිත්තමයි මේක උතුමයි කිව්වම අපි දැඩිවට හරි වෙනවා මේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියන මේකමයි සත්‍ය කියන්න හදන්නේ එතකොට අපි මේ පද්ධතියේ තියෙන විවෘතකම අද්විතයේ තියෙන විවිධාංගීකරණය ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන එක අපි යට ගහපු ගමන් අර මොකද්ද ඔලම මතයක් ඉස්සරහට ආවද ඒක ඔප්පු කරන්න හදනවා. දැන් ග්‍රාහකයක සාමාන්‍ය බණ කියනකොට තරුණේකා රූපල් උදාහරණ බණ කියන්නේ ඉන්නේ ආහාර ඉඳලා පාතනයක ලැබිලා අපිට තියෙනවා යන්නේ යන්නල උදාහරණයක ඔය පුද්ගලයා ඊගාව වණපද යවනවා ස්වාමී. ඒ පේසක. පේස අපිට කියන්නේ ආහාර රූප ස්වාමී. කරන්ද කරන්නේ ආගලේ පාරමී තිබුණා. කියලා මොකක් හරි වාග්යක් බුදුහාමුදුරුවෝ දවසට යනකොට පොත බෑදිලා ඉල්ල. බුදුහාමුදුරුවෝ ඒක ඇවිස්සේ නැහැ. මං කිව්වේ ඒකයි. අතීත එක්කයි වතවන්නේ. දැන් දැන් මැදට දැන් මැදට ඇවිල්ලා තියෙන්නේ. මේ බුදුජානක සංගල ගන්නෑ. ඔක්කොම එකිට ගන්නවා. ඒ ඒ ඒ මොකක්ද සර් මම ගහපු ඉන්නයි. නෑ <laughs> මේක මේ මේ කියන කතාවේ කන්දරක සූත්‍රයේ ලොකු සාන්ද කියලා තියෙනවා පේෂන් අනිත් කතාව කියනවා ඒ කියන්නේ මේ මිනිසයා අස්සවිලෙන්දෙක්. ඇවිල්ලා බුදුජානනාස්ට ඇත්තටම ඔක්කොම දිලා යනකොට අට සීල සමාදන්ලා තියෙන්නේ. ඇවිල්ලා බුදුරජාණන් කියනවා අපිත් ස්වාමීන් වහන්සේ අට සීල සමාදන්ලා කරන කට්ටිය මෙහෙමයි කියලා ඊට මේ පිටුත් පූජා කරනවා. පූජා කරපස්සේ ඉතින් බුදුරජාණන්සේ බණක් කියගෙන යන දහන මිනිසයාට ඇඹරෙනවා. ඇඹරලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි ගියෝ. හරියට වැඩ තියෙදි මං ආවේ මම යන්නම් කියලා. හොඳයි. එතකොට ආනන්ද හැමතුරු එනවා උපස්ථාන කියනවා ආනන්ද ඊගාව බණපදේ අහන්න මේ මිනිසයා මෙතන හිටියානම් සෝවාන් වෙනවා කියන්නේ. අර පින තියෙනවා. ඇයි අර යථාර්ථ විචාර බන්න බන්න උත්තර දීලා සෝවාන් කරන්නේ මෙයා කරනකොට. ඒකෙන් තිබුණා දැන් ආයෙත්. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ එයාට ඒක නැතුණට ඔබ වහන්සේගේ ධර්මපතේ අපට ප්‍රයෝජනක් වෙනවා. මම ඒ නිසා ආරාධනා කරනවා කියලා ඒකයි ආනන්ද ස්වාමීන් කියන වචනාකම. ඒ අහන්නේ අපි වෙනුවෙන් ඉන්නේ. සිවුර එකස් කරලි වල වැදලා ඊට පස්සේ කියනවා මේ අත්තන්තප පරන්තප පරන්තප අත්තන්තප නියචන්තතව නොත පරන්තප කියලා ප්‍රොජෙක්ට් හතර දෙනෙක් ඉන්නවා. මේ තමන් වෙනුවෙන් කටයුතු කරනයි අනුන් වෙනුවෙන් කටයුතු කරනයි අනුන්ගේ තමන්ට කරන එක දෙකම නොකරන උන් කියලා ලස්සන බණපදේ මුළු සූත්‍රය හෙන දිගයි. නමුත් පේස අවසල කියලා යනවා බුදුචානන්සේ දේශනා කරන අනිමේ වංශයට පින තියෙනවා. වැඩක් උනේ නැහැ. ඒකන බුදුචානන්සේ කනගාටුන එක තමයි බුදුහමතුන් කියන්නේ. ඇයි බුදුහාමර එහෙම කෙරුවේ නැති කියලා අහන එක තමයි මොඩකම. සාමාන්‍යයෙන් දෙකිනකට කියලා. ඒක වහන්සේ බලපතන කරනකොට වාංශ බල පටන් ගන්නකොට විදර්ශනා බලක් කියලා මේ මම මේ මම යෝගාවචරයේ වෙයි අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඉඳලා කතා කරන්නේ මම නැත්නම් බෞද්ධ මම ඉතාලියේ කමඨාන් කරගෙන ඉඳලා කතා කරනවා කියලා. දැන් සම්මානකෝ කියන කාරණේ වහන්සේ කියන එක හොඳටම මට මේ මේ ප්‍රත්‍යක්ෂ වෙනවා මොකද දැන් වහන්සේ බණ පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා විදර්ශනාවෙන් මෙයා බණක් කියන්න තියෙන්නේ මේ දෙවෙනි එකට මෙහෙම කියනවා කියලා. මම ඒ වෙලාවේ මම හිතාගත්තා මම මේ මේක මම හොඳට අහනවා කියලා ඔබ වහන්සේ ගැන මම ලොකු පැහැදීමක් අතට මම මේ බණ පටන් ගන්නකොට මම මම මම හිතාගත්තා. මම අතපය මේ මමට දඟල දඟල හිටියේ මම ඊට පස්සේ ඔබ වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇති කරගෙන මම හිතුවා ඔබ වහන්සේ කියනකොට ඒකට මම අවතීර්ණ වෙනවා කියලා. මට හැබැයි විනාඩි 10ක් 15 ඔබ වහන්සේ බණ කියනකොට මට මගේ සම්පූර්ණ මේ මගේ හිත මම පරිසරයට මම ආනපන සතියට මගේ හුස්ම ඇතුළට ගිහින් බල බල මම ඔබ වහන්සේට බණ අහගෙන ඉන්නේ. මට කිසිම දැනීමක් නැතුව සම්පූර්ණ මට සමාධිය ඇති කරගන්න පුළුවන් වුණා. ඉතින් එහෙමනම් ඔය දැන් සමිනාන්ත කියෝවාගේ මේ කවුරු හරි පෙරපින් නැතුව හරි මේ ආත්මයේ දිනු කරන දීපු කෙනෙක් දැන් ඔබහන්සේ බර මගදී නැවතුණානේ. සමාජලාට තිබුණා නම් ඉතින් ඒ වෙලාවේ සෝමාවන් වෙන්න පුළුවන් ඇති. ඒ නිසා ඒක කියන ලොකු සමිනාන්තයේ මේ මේ බණ කියනකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ ඒ බණ සෝවාන් වෙනවා කියනක බණ උග්ගටි සංජය විපඤ්ඤ සංජය විතරක් පොඩි දෙකකින් යන්න පුළුවන්. අනික කෙනාට සෑහෙන වෙලාවක් බනහගෙන ඉන්න ඕනේ කතාව ඔය කියන විදිහේ වීදිය. මේ වීදිය අරකට වේදනාව එනවනේ. මේ වේදනාව කාගෙන ඉන්න මාසෙදී සෑහෙන පරිසද කිල්ලක් අල්ලගෙන ඉන්න ඕනේ. දැන් මේක ගැස්සුනොත් සමාධිය කරනොත් කරන්න. වේදන වේදනාවට බසනාව කොට නැහැ කියන්න බෑ. ඒ වගේම කායන බසනාවක් අංග හොල්ලන්න නැතුව කාය විඤ්ඤාති මේ හත් විකාර මේ පාද විකාර නැතුව ඉන්නව ගෞරවයෙන් ඉන්නවා කියන එකත් ශික්ෂණකුත් තියෙනවා. ඒකම හිතට හිතවිලිත් එනවා මේක කෙලුවොත් අර වැඩි දාලාව මේ වැඩි දාලාව කියලා ඒක නිසා ඕන මඟුලක් වෙච්චා. මම මේක ඉන්නවයි කියලා. ඉතින් එන්න විද්දකනේ ඔයන්නේ වැඩි. ඒ කියන්නේ අපි හිතන විදිය මේ සමනේට අතුනමුනා වගේ සියල්ල නෑ. ඔක්කොම කරන හසියට කිටි කිටි අල්ලගෙන ඉන්නකොට මම සියල්ල නැවත සලකා බැලීමක් සිද්ධ වෙනවා. ඒක විපස්සනා සමාධිය කියන එක හරිම ඩයිනමික්. ඒක නිකන් මේ බෝම්බයක් පුපුරනකොට සිදුවෙන අකුණක් ගහනකොට සිදුවෙන දේ ඔතන තියෙන්නේ. ඕක කල්ලාතුව කියන්න බෑ. අත අපි කියනවා නයිට්‍රජන් ඔක්සිජන් එකතුල අනිස් ඔක්සයිඩ් හැදෙනවා නේ. මේ අකුණ ගහපු එක මැරිලා මෙහාට. අකුණ ගහපු එක අත්දකින්න කියන්නේ ඕක කිච්චේ හිතම් වෙන්නේ නැහැ. වැඩිචි නැති එක තමයි පච කියන්නේ. ඒ නිසා මේ වැඩේට අපි කිට්ටු කරනකොට තියෙන ආත්මණයක් එනවා. කියන්නේ ඒක ප්‍රේරණයක් ඇති කරනවා කෙලෙසුණු කරනවා. ගතිශීලී තීරම් පාවා දෙනවා. බුදු කෙරේ විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඔක්කොම වෙනකොට ඉඳගත්ත මිනිහා නෙවෙයි නැගිටින්නේ. එතකොට නම් වෙනසක් වෙනවා. සංස්කාර සංදේ පිළිබඳව කියන්නේ සංස්කාර සංදේ පිළිබඳව කියන්නේ භවනාවේදී චිත් සංස්කාර සංපීඩීම තුලින් සංස්කාර නිරෝධය වෙනවා කියන කර චේතනා පහළ නොකර දීම යනවා පහළ නොකිරීම තුළ ජීව තුළද සංස්කාර සිදීම සිද්ධ වෙන්නේ. එතන කියන්නේ චේතනා පහළ නොකිරීම තුළ සංස්කාර හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒකට සංඥා සංඥා සංඥා කියන්නේ තමයි මේ භාවනාදී භාවනා කියන්නේ කාය සංස්කාර මේ චිත් සංස්කාර සංකීර්ණ කාය සංස්කාර සංකීර්ණ චිත් සංස්කාර සංකීර්ණීමට වෙනකොට අර ගත සංඥා කියන පසුගිය වචනාතික සංඥා සංදි පිළිබඳව විග්‍රහ කරනවා ඒකේ සංඥා සංකීර්ණ ඒක සංඥා වලින්ම නේද සංස්කරණයක් වෙන්නේ කියලා සංස්කාර හදගන්නේ මේක ඉස්සරහින් ඔය ඉස්සරහින් ප්‍රශ්න සම්බන්ධයි කියන්නේ මේ චිත්තක්ෂණයට එනකොට රූප පිළිබඳ වේදනා සංඥා ඔක්කොම කරගෙන තමයි සංස්කාර පිළිබඳ ඔය කියන විදිහට මේ පුරුෂිලාද අපිට කන්ට්‍රෝල් කරොත් නැහැට අහන්නේ. නිසා කාය සංස්කාර නතර කරලා සීලක පිළිහිටලා සමාධික පිළිහිටලා ඊයත් කාලා අදනම් කන්නේ කියලා හොඳට හිත හදාගෙන ගියොත් විතරක් අපිට පුළුවන් වෙනවා චේතනාවක් එන්නත් ඉඩ තියෙනවා නොඑන්න කටයුතු කරන්න. නමුත් ඒක පරියන්ක මුලදී කරලා බෑ. ඉතින් එනකම් භාවනා සතිය දිනුනාට පස්සේ තමයි මේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ චේතන නොකරන අදහස. පිටිසර ක්‍රියා කරන්නේ නැත්නම් ඕන බලන කරන්න වාඩි වෙන්නේ. කොහොමද සක්මන් කරන්නේ? කොහොමද මම දැන් මේ ආනාපානෙ හිත යොදවන්නේ? කොහොම චේතන. මේ චේතන ගෙවන ගෙවන ගෙවන චේතන පුංචි වෙලා තැනකට එනවා නියොත්තේ කරන්න පුළුවන් වෙනවා. ඉතින්ති කරපන් කියලා බුදුහාම කියන්නේ. එහෙම නැත්නම් කියනනම් කැලේ ගහතියෙදී ඕක බිම දා ගන්න නැතුව අතුප අයින් නැතුව ගෙඩිය සකස් කරන්න නැතුව බොරදම් ගහන්න නැතුව ලෑලි කරන්න නැතුව පටලෙට ගෙනන්න නැතුව උපකරණේ හදා ගන්න නැතුව කැටයක් පටන්න බෑ. කියන තරම් දැන් චිත්ත සංස්කාර මූලික වශයෙන් අර කියන්නේ අනාපානස් භාවනාදී කර කියන්නේ දෙන්නේ දේශනා කරන ආකාරයට මූලික වශයෙන් චිත්ත සංස්කාර හඳුනා ගැනීම කරන්න කියන්නේ කියන්නේ ඉන්දියාවේ මේ චිත්තේ මොකක්ද කියලා කියන්නේ කාර්ය සිතාන්ත දෝෂ විස්තරය කරනවා ඒ මූලික වශයෙන් එතෙන්දී හඳුනාගෙන නේද ඒ සංසිඳීම හඳුනාගන්න වෙලාවේ රසයක් තියෙනවා. එයා ඒක වාර්තා කරන්නේ නැහැ. යාට තේිනවා මට දැන් රාග එනවා තේිනවා යනවා තේිනවා. ඉතින් තාම තියෙන්නේ සිලිලාරේ. නමුත් මේ රාගය ආවට ගියාට පාලනයක් නැහැ. ඒකට කවදාද කියනවා මට ඉස්සර වගේ නෙවෙයි රාගය එනවා යනවා. ඒ වගේම ද්වේෂයත් එනවා එනවා වෙන්නේ. ඒකට කියනවා ඔය රාගේ මම කියන්නේ තින්ද චේතනාවක් ඉන්න බලන්න. ද්වේෂේ මම නොකර ඉන්නේ. එතකොට මේ මනස එතන මෝරලා. ඒ නැත්තම් කර්මස්ථානාචාරයට අවබෝධ කරගන්නෝනේ මෙතෙන්දී මේ උපදේශ දෙන්න ඕනේ. මුලින්දම චේතනා කරන්න තකෝම බාන කරන්න. එන්න බෑ. නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක මේ ගිවම් කරන වැඩ පිළිවෙල කියන්නේ හරියට තැනට ගියාම යන්නේ ගහන්න ඕනේ. ඊට කලින් ගහලත් බෑ පස්සේ ගහලත් බෑ. මම නැතුවත් බෑ. මම නැතුව මේක මේ සංස්කාර ගැන කතා කරන ෆිලොසොෆිකලි කියනවා සංස්කාර කොයි වෙලාවකට නතර වුණා නම් ඒ මනුස්සයා ඥාන විභාගීය සියදී නැසා ගැනීමටපත් වෙනවා. ඉවරයි එවනස ගන්න දෙයක්. අපිට ඕන කියන්නේ සංස්කාර දපණි ලබා ගන්න එක. අපේ අක්‍රිය අතට ගන්න එක. එහෙම නැත්නම් එයා මේචල් කරගන්න මිසක් සමතය සමනය කරන මිසක් සංස්කාර ගෙවන් කරන්න බෑ. ගෙවන් කරුවොත් ජීවිතයක් පවතින්නේ නැහැ. මම මෙයාමයි මම මේ නැති කරන්න උදව් කරන්නේ. නිසා මම එනකොට මම අඳුනගන්න එක කෙලෙසයක් නෙවෙයි. උගේ අංගපසන් මෙහෙම අඬු මෙච්චර තියෙනවා මෙහෙම මේක හොඳට අවබෝධ කරාට ඒක උන්ට පොහොර දෙමීමකුත් නෙවෙයි. හැබැයි ඕනේ නැට ණය විඳ ගන්න ඒ තොරතුරු අවශ්‍යයි. ඒ නිසා අපි මුගා කරන්නේ තමයි රූප පිළිබඳව තියෙන අපේ හොයා බැලීම රාගය ඇති කරගන්න කියලා නෑ. ඔයා බලන්න ඕනේ වේදනා පිළිබඳව හොයලා බලන්න ඕනේ සංඥා සංස්කාර අලගිය මුලකේ හතරමයින් දැනගන්න ඕනේ. දැනගත්තොත් විතරක් අපිට වෙලා වාක් වෙලාට ණය විඳ ගන්න පුළුවන්. ණය විඳගත්ත පස්සේ වැඩ ගන්න. ණය විඳින් නැතුව කරත් එකට විඳ ගන්නත් බෑ. ණය විඳින් නැතුව දීගාට හරක් දෙන්න බැන්නේ නැතුව ගොවියා කර ගන්නනේ. තමයි කල්ලාතුවේ ඉන්නේ අරගෙන බෑ නේද? හිතනම් බොන්නේ නෑ. නමුත් හිත දාගෙන උනුත් බොන්නේ. අන්න බොන්නේ නැහැ. නමුත් අර ලබ්බේශ්වරයන් යනකොට හැරෙන්නේ ඉතිනවා නේද? ඒ සංජීවන හැරිලා නෑ මම බොන්නේ නැහැ කියලා කොහොමද මාත්‍යා. ඒ මාර්ගය ඒ තමයි ඒක තනිකර මම තනිකර විරුද්ධ ප්‍රකාශ කරන ඒ මහාටව ගත්තා. ඒ හරිම කතාවක්. නෑ නෑ නෑ ඒක කොහොමඩක් මේ බණපලක් වල කාටද පාර දීම සඳහා පාවිච්චි කරන්න පාවිච්චි වෙන්නේ හින්දි හිත ගන්න ඕනේ ඒක නෑ ඒක විදිහට බණ බලන්න ඕනේ මේ වණ කියනට මේ මේ අර එක එක කරන්න එන්නත් තමයි මම තනි කරම අයිතිවාසිකම් වෙන සටන් කරන බය වෙන්නේ පාන්තිම සම්පෙන්න තමයි නෑ කියන්නේ එහෙම එහෙම ආයුධයක් වශයෙන් පාවිච්චි කරලා ඒක හරියන්නේ නෑ එහෙම කරන්නේ තවම මේ මාස ශක්තිය නේ මේ අරරල් දන්නේ දැන් ගොඩක් ඇත්තේ සංඝාන සිල් තමයි ලැංකස් වල ප්‍රමතාවයක් තියෙනවා. ප්‍රඥාචාරික ඉන්නවා. පියකට්ටියක් ඥානවට්ටියක් තියෙනවා. ඒක සමාගතිය බැලලා උනා. බබාලා නැතු ඉන්නවා ගොඩන්ගේ මේ සංසාරෙ සෙට් කරගන්න කියලා. තරතුරම මොකක්ද ඒක තේරුම් ගන්නේ ඒගොල්ලෝ. අර ඉපදෙන ඉන්න කෙනාගේ ඇති ඇති කරන එකට ඉපදෙන ඉපදෙලා සංසාරයේ ඉපදෙන කෙනා ඇති කරන එක මොකක්ද ඒක. ඒකට මටත් එක දණක් ඒ අර හොඳ ඒක ඇත්තටම හොඳ එඩියුකේටඩ් ලේඩි කෙනෙක්. ඇවිල්ලා මට බැඳලා ඉන්නේ තින්චිනී කෙනෙක්. දෙන්නම මොකොත් නෑ ආයේ මේ කියන්නේ මම දැකලා දෙන කොහොම සාර්ථක ජීවිතයක් ගියාම හරියට සලකනවාට. ඒ ලේඩි මට ඇවිල්ලා කියන ස්වාමීන් මට මේ බණ ඇහුවට පස්සේ මගේ නෙමෙයි ඇහුණු බණ වගේ අහලා මට ඊට පස්සෙලා රාගාසාවක් එන්නේම නෑ. ඒ නිසා අපි දෙන්නගේ කිසිම එහෙම මේ මෛත්‍ර සම්බන්ධයක් නැහැ කියලා මම ගොඩක් හරි කතාවේ වාචාල මිනිසෙක් හරියට කියනවා ඒක. ඊට පස්සේ මම කොහොම උඹේ උඹේ ආශාව ඔබ නතර කරගත්තට මහත්යට ආශාව තියෙනවද නැද්ද කියලා දන්නවද කියලා. අප්සෙට්. ඉතින් මම ඒක අසාධාරණයි. දැන් ඔබ එක පාක්ෂික තීන්දුවක් කරන් දිනන ඔබ ඊර්ෂ ගත්තා මගුල් මේසෙදී නැත්තම් මේ රෙජිස්ටර් ඉස්සරහ මම ජීවිතය වෙනකම් මම සත්‍යක ඉන්නවා. දැන් ඔබ එක පාක්ෂික තීන්දුවක් කරන් දිනනවා. නෑ මම මෙහෙම කරන්නේ. ඉතින් අර මනසේ දැන් මොකද වෙන්නේ? එක්කම තමයි දුරචාරයක්. එතන වෙන සබ කරන්නේ. එහෙම නෙවෙයි. මම ගත්තට කිවිසම ජීවිතයට වැඩ කරනවා. ඊට පස්සේ අපි හිතනවා දෙන්නම තීන්දුව කරනවා කියලා හිතමු. දෙන්නම පාකාශ මහරතනගේ පත්‍රකච්ඡාන තීන්දුව කරලා කියමු. ඒ තීන්දුව කරුවට පස්සේ නම් ඒ දෙන්නට අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවා. කියන්නේ දෙන්නම දැනගෙන. හැබැයි එක්කෙනෙක් ගන්න පුළුවන් ඊස්තටික් පැත්තෙන් තව කෙනෙක් ආධ්‍යාත්මික පැත්තෙන් වෙන්න පුළුවන්. නිතර කන්දිනු කරන්න ඕනේ. අපි දින කිවිස ගත්තේ වෙන දෙයකට. දැන් කරන්න වෙන්නේ. මම ස්වාමීන් වහන්සේ එහෙම කරන්නේ. මගේ ආධ්‍යාත්මිකත්වයට මට අයිතියක් තියෙනවා ධම්මිකෝපාසක. මුලදී සෝවාන්ලා ඉන්නකොට කී සම්පත්තියෙන්ද? ඊට පස්සේ අනාගාමී ළඟ ඉඳලා ඇදාරම් පැත්තකට ගියාම යෑනික් කල්පනා කරලා දවස් ගානක් සඵල කළා. දැන් මේකෙත් එක ඊට පස්සේනේ කාර්යය අහුවම කිව්වේ. එහෙම අනුන්ගේ අයිතිවාසිකම් වෙන්නේ මගේ ආත්මික ගුණේ පවරන්නේ නෑ මම ඒත් කියනවා නෑ නෑ මම මගේ මම මේ කියන එක පොඩ්ඩක් කියන්නේ මම කියන්නේ අපි දෙන්න එකතු වෙලා ඉග්‍රීමන්ට් එකක් ගහුවා ඒක නෑ ඒක සමාජීය දෙයක් ඒක අධ්‍යාත්මික නෑ ඒ අඩු ගානේ මම කියන්න ඕනේ මම අධ්‍යාත්මික වශයෙන් මම මං දැලකීමකට වෙනවනම් භ්‍රමචාරීව වෙනවනම් ඒක තමයි දිව්‍ය සාධ කියන්නේ එහෙනම් සිතාර්ථ කුමාරයා දරුවෙක් හදලා පැනලා ගියාම ඒක කරන්නේ මම මේ කියන දතර කතාව ඒක නෙමෙයි. මම මේ කියන දතර අපි ඇග්‍රීමන්ට් එකට ආවන ඇග්‍රීමන්ට් එක වෙනස් වෙන අනුගාමී මාසයට ඇග්‍රීමන්ට් එක නෑ කියලාවත් කියන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරගේ පරිච්ඡේදයට. ඔව්. සමාජ සම්මාන. ඒ කඩන්නේ නැත්තම් මේ රත් මේ රාගවල ඒ බුදුහාමර කිව්වේ කඩලා පොරොන්දු කඩන්නේ නැත්තම් ප්‍රසාර කියන්නේ දිගින් තියෙන උසාවිය තියෙනවා පොලිටින තියෙනවා ඒක පාප ඒකට කියනවා යුද්ධ සේවාවේ ඉන්නවනම් පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඉවරලා රජුරණ කියලා කියනවා බුදුරජාණන්සේ කියලා කියනවා. ඒකෙම හැම තැනකදීම කියලා තියෙනවා කිසිසේත්ම විනය ධර්මයේ ප්‍රඥාව වැඩනකොට සදාචාරයට හානි වෙනවා නම් ඒක නෙමෙයි සදාචාරය. ඒක තේරුම් ගත්තේ නැතිකම නිසා තමයි කලුපන්න මතය කියලා තියෙනවා බුදුරජාණන්සේ කොච්චර ඥානයක් ඇති කරන්නේ. කද්දාව සමාජයේට සදාචාරයට ශක්තියක් දෙන්නේ. පස්සේ අර ගිහිල්ලා ඒක කොම්පෙන්සේට් කරන එක එයාට නොකර ඉන්න බෑ. සාංගන්සයන් දරුවෙක් උදාලා ඇවිල්ලා හාමුදුරු කෙනෙක්. පොඩි අතදරුවා දාලා ඇවිල්ලා. මෙහෙම ඉන්නකොට දරුවා ගෙනල්ලා ඉස්සරහට යනවා. මෙන්න ඔයගේ දරුවා කන්න බොන්න දෙන එක මට බෑ කිව්වා. ළමයා අඬනවා. ගෑනි දාලා යන්නේ කියලා. මේ හැංගිලා බලන්නේ. බුදුහාමුදුරු දිවිසින් බලන්නේ. ඇස්සරියේ. පස්සේ උඹා කියලා ඉඳලා මම යනකොට ගෑණියා ළමයා අරන් ගියා. ඒත් ඇස්සේ නබුදවඳුර සාදු කිව්වා. ඔව්. ඉතින් මොකක්ද ඒ කියන්නේ? උඹේ ආධ්‍යාත්මික ගුණය උඹේ නියුක්තිය මේ අනුන්ගේ මැරෙන දරුවෙක් වෙනුවෙන් කැප කරනවට වඩා ඔබ ශ්‍රේෂ්ඨ මිනිහෙක්ම කලේ කියලා. දැන් ඒ එතකොට නම් එතකොට නම් අර ඒ මේ සංගාමජී හාමුදුරුවෝ රහත් වෙලා රහත් වෙලා රහත් වෙලා එනවා වැරදි උඹ රහත් වෙන්න අයිතිවාසිකමක් නෑ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ රහතන් වහන්සේගේ නොසලී සිටීමේ ශක්තිය. නමුත් ඒ රහත් වෙන ප්‍රමාණයට වැඩි අතරමැද මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ සීලයෙන් සමාධියෙන් සමාධියෙන් ප්‍රඥාව ඊගාට ප්‍රඥාවයිල ආය සීලයට කරගෙන මාර්ගය ප්‍රතිසම්පන්න දුන්නේ මේ කිසියම් තැනක සදාචාරාත්මක පද්ධතිය හොල්ලන්නේ නැතුව යනවා. පස්සේ කරපු වැඩ. පස්සේ කරන්න ඕනේ. පස්සේ කරන්න ඕනේ. නෑ නෑ දැන් අපි ගියා අම්මගෙන් තාත්තගෙන් විතරක් අවසර ගන්න කිව්වා අර හේතුව නිසා දරුවෙක් නිසා. නමුත් ඊයින් පස්සේ කායිමත් අවසර ගන්න දුරෝදන කියෝකින්ද කිව්වේ හරි ස්වාමීන් වහන්සේ ඔක්කොම හරි. ඊට පස්සේ මම එකක් කියන්නම් කොල්ලේ පැලිනොට අම්මයි තාත්තෙන් අවසර ගන්න. ඒක හරි. පුතා දුන්නනේ. ඒක හරි. නමුත් වෙන කායින්ද අවසර ගන්න. එතකොට කවුද බෑගෙන් අවසර ගන්න කිව්වද? ඕනගෙන් අවසර ගන්න. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒ කියන්නේ සමාජ පද්ධතියේ තියෙන ඔක්කොම ලින්ක්ස් වලට ඔන්න එක තැනකට කියනවා. මේක වෙලා ඒ කියන්නේ දැන් මෙහි ඉන්නකොට එක දවසක් ලොකු සංඥාස වෙච්ච සිද්ධිය. ඔය ත්‍රිඥාන හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා, "අවසර සංඥාස මට මේ කෝල් එක පල්ලියට දාගෙන දාන්නේ බලන්න බෑ. මේ කෝල් එක මෙහෙම තියාන බලන්න ඕනේ." ආසනේ මෙහෙම ඉඳගෙන. ඒ ලොකෝ හිතුවා හොඳයි කියලා. යට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කිව්වා හැබැයි ළඟින් ඉන්න කෙනාට කියන්නේ. ඉවරයි. ළඟින් ඉන්න කෙනාට කියන්නේ. එහෙම නැත්නම් මම අද පිටිපස්සේ යන්නේ නැහැ. මට දිගට භාවනා කරන්න දන්නෙත් නැහැ ඒක උගා හිතෙනවා. එතකොට කෙක්කෙනුට කියලා කියන්න ඕනේ මචං මෙහෙම මම භාවනා කරනකොට වැදුනොත් මම ඉන්නේ නැහැ. ඔබ ගණන් ගන්න බෑ. ඒ මචං කියන්නේ නැතුව මේ වැඩේ කෙරුවට පස්සේ අර මනුස්සයවිල්ලා මෙයාට භාවනා කරන දා තට්ටු කළා මේ පින්න පාස යන නැති කිව්වොත් මේ මචං බයින්ඩ් ආජියකුත් නැහැ. අපි ගිවිසුමකට ඇවිල්ලා නැහැ තියෙන්නේ. ඒ නිසා ඒ ගිවිසුම හැම ආයතන කියන වගේ ඒ කරණ ඉස්ලාම් කරගන්න තරම් අපිට දිබ්බ චක්කු නැහැ. ඊට පස්සේ මතක තියාගන්න ඊට ගිවිසුමට කර කරන්නේ. විශේෂම ගරු කෙරුවොත් ඊට පස්සේ මේ මනුස්සයා කියනවා මේ මන මේ ආම්දුමට කියලා තිබුණනේ කියලා. ඒ වගේ සිද්ධි කීපයක් වුණා ලොකු සාන්තියට. ලොකු සාන්ති කියන්නේ හරි වැරදි නෙමෙයි මනුස්සය වැඩි. පස්සේ ඊටන ආදර්ශය මොකක්ද? මේ පද්ධතිය දුවන්නේ කොහොමද? ඉතින් ඒකේ තියෙන මොකක්ද කියන්නේ? සදාචාරයේ ඉක්මවට තමයි මේ විපස්සනාව තියෙන්නේ. නමුත් විපස්සනා කවදාක සදාචාර පද්ධතිය විඳින්නේ නැහැ. සදාචාර පද්ධතිය හැලවලක් කරන්නේ නිසා බුදුචාන් වහන්සේ දේව නෙමෙයි මනුස්සමයි. නිසා ආගමක් වශයෙන් අවුරුදු 5000ක් කල් මේක තියෙනවා. ඔය හැපි හැපි තියෙනවා. ඉතින් මේ දේ ප්‍රඥාව ඇවිල්ලා සීලයට නැවත උදව් කරන එක සීලෙන් නැවත ප්‍රඥාවට යන්නේ එක ඒක පුද්ගලික වෙනවා මිසක දෙතුන් දෙනෙකුට ගන්න බෑ. ඒක තමයි දිනව සමපතිය සම්වාදිනකට උනත් මම කියන සංඝයම ඇවිල්ලා කතා කරොත් නිරෝධ සමාපatti හිටියත් අධිෂ්ඨාන කරන් බලයන් මේ සංඝයාගේ දිකට කතා කරනවා නැගිටින්න. ආනන්ද හැමතුරු තුන් සැරයක් බුදුහාමතුරු ආනන්ද සමාපatti හිඳදී කියලා කතා කරා. පළවෙනි සැරේ කතා කරන බුදුහාම කල්පනා කියනවා. දෙකෙන් කරන තුන්වෙනි සැරේ කියනවා ඔබ දන්නවා නම් ආනන්ද මම හිතේ ආනන්ද සමාපත්තිය කියලා මං හිතන්නේ ඔබ කතා කරලා කියලා බලපං අර 500 මේ ඉන්නේ ආනන්ද සමාපත්තිය. උන් එක්කටවත් ගායන උඹට විතරයි ගාය තියෙන කියලා ආනන්දට ටොක කනිනවා. හැබැයි අමුතු උදේ වෙනස නැගිට කටයුතු කරනවා. ඒ නිසා ඇයි යසෝදරාව හොයාගෙන ගිහිල්ලා අර කකුල් දෙකේ දෙහාලිය වැරෙනකන් කඳුළු වැරෙනකන් අඬන්න ඉඩ දුන්නා. සුද්ධෝදර රජුක බුදු වෙලා ඉන්නේ මිනිස්සු එපා කකුල් දෙක අත ගන්න කියලා. බුදුහාම කිව්වා ගන්න එපා. කත්තුත් පපුල පැන මැරෙනවා යම්මන්නේ. ඔය අඬ බුදාවයි. ඒ වගේ වෙලාවලට බුදුරජාණන් වහන්සේ තියෙන එක්සෙප්ෂන්ස් වගේ. ඒක සාමාන්‍යයෙන් මූල ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක තමයි ඔය සුන්දරත්වය කියන්නේ. ඒ කියන්නේ සාසනීය සුන්දරත්වය අපි කියන ඔය තොරණක් ගහන්න හේතු වෙන කතාව වෙන්නේ. ඒ ටික පිළිලා තියෙන අපේ ශාසනයේ වගේ ඊස්තටික් වැලියුස් වලින් පිළිලා තියෙනවා. ඉතින් ගොඩනෙක් වෙස්ටර්ස් කියනවා ඕක වෙස්ට් එක බාරගන්නේ නැහැ. ඒ නිසා වෙස්ට් එකට ආගම යන්නේ නැහැ. පැවිද්දා හරියන්නේ නැහැ. මේක කියන තද ප්‍රඥාව වගේම කියලා ඉතින්. ඔපෝ හරියන්න බලන්න ස්වාමීන් වහන්සේ වලපොල් වලපස්සට වලපස්සට. අපි ගාන්ධිවල කිව්වනේ බිරිඳේ ඉන්නවා ඒකත් කාටයි කියලා අයියට කොහොමද දන්නේ කියලා. ඉතින් අතපෑමක් කළා මිනිහ කොර දෙලෙන්ද කියලා තියෙන්නේ. කොහයන්නේ? නෑ ඒක හරි ඔය ඔය උඹල පැනපෙවුන් තමයි පපුවද අපකාලාව කට්ටිය ඔය ඔය මොනන්නේ ඒ නෑ සමනස්තාව ඉන්දියාවේ මේ අවස්ථාවම තුනා දැන් තුන් ලෝකාශ්‍ර සම්බුදඥාන තුන සම්බුදන් වහන්සේ දැක්කා අඟුලිමාල ධර්මම් පිටවෙන් ගෝවා නැත්නම් මවමරලා ආනසය කර්ම කරලා නිරේත යන බව එතකොට ඒ වගේ සම්බුද්ධ ඥානයක් තිබුණ සම්බුදුන් වහන්සේට සුද්ධෝදන රජතුමා කියන තන් මේ දරුවන් නෞකෙනින් අවසර නොගෙන පැවිදි කිරීම හොඳ නෑ මෞඛ්‍යන්ට දුකක් වේදනාවක් දැනනවා කියන එක අවබෝධුනේ නැත්නම් ගෝවාංශයෙන් කිව්වා යසෝදරා දේවිය කිගන්නේ කිව්වට එන්නේ නැන්න ඔක්කොම බැලනවා කියලා මේක සම්බුදුරයන් වහන්සේගේ තුන නියතමානී ගුණය පෙන්වන්න ධර්මයට ඒ විදිහට ඇසුරස් කරලාද නැත්නම් මොකක්ද ස්වාමීන් වහන්සේ නෑ එහෙම අපිට හේතුව කියන්න බෑ කරනාදී කියන්නේ තනිය කිරි දුන්නාට බබා අඬනවා කිරි දෙන්න එපා අජීර්ණ වෙනවා බබා අඬන්නේ උන්ට ඕන වෙලාවට එතකොට දීපන් එතකොට මාතෘත්‍ය දිනන්නේ බබා ආරේ යන කොහොම හරි කිරි බීපන් කිව්වොත් ඒක උඩ බඳ තන්නේ ඒ නිසා අඬනකම් කිරි දෙන්න එපා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා ඒ තරම ප්‍රැග්මැටික් බුදුහාමුදුරුවෝ එනතු කාටවත් මේ බුදුහාමරගේ මේ සෞරජ්‍යතාවේ කැලි වලට කපලා එක එක කරන්න කැලි කර දෙන්න බෑ. ඒ පැත්තෙන් එන්න ඕන. ඒ පැත්තෙන් එන වෙලාවවල ඒ කියන්නේ මේ පොලි බෝල වල ඩෑෂ් එකක් ගන්නකොට කොයි බෝලයටද කියලා බෝල එන්නේ ඉස්සලා කියන්නත් බෑ ගියාට පස්සේ කරන්නත් බෑ. එයා එක ටංගලා තියෙන බල මෙතනයි වැඩි ගැහුවා. ගැහුවනේ වම්බෙන් කටි. නියම පාරට ගාවේවා. හරි ඉතින්. පාසික බලන්න ඕනේ. ඒ කියන්නේ අර අපේ කිව්වේ මම මම අවුට් නම් එකද අද නම් අවුට් නැත්නම් සෙන්චරියක් ගන්න බලන්න ගියේ කිව්වා. වැඩේ නැහැ ඉතින් ඌ ඒ තරම්ම ගැම්මෙන් ගියේ ඉතින් මොකද කරන්නේ අවුට් වෙලා ඉරනවා කියනවා මචං අද අවුට් වුණ නැත්නම් සෙන්චරියක් ගහන්න ගියේ කියලා හැම කෙනාම එහෙම තමයි නමුත් මේ ප්‍රායෝගිකත්වය එහෙම නැත්නම් මේ අවස්ථාවේ කියන ප්‍රස්තාව කියලා එකක් තියෙනවා ඒ මේ මාධ්‍යමේ ඉම්ප්‍රොම්ප්ටු ඒ වෙලාවේ තීන්දුවක් ගන්නවා කියන එක බාලදක්ෂ ව්‍යාපාරයේ බුදුහමලුගා විතරයි තියෙන්නේ අනිත් එක්කෝම සැලසුම් කරන්න හදනවා මේ සැලසුම් කිදීම තුච්චයි නැතු බෑ ඔක්කොම සැලසුම් කරන නිසා යස් කර කියන්නේ එකයි. ඔය කොච්චර සැලසුම් කරත් වෙන්න ඕන දෙවෙයි. ඒක ඒක වෙනමම ධර්මයක්. ඒ නිසා වෙන්න ඕන දේ වෙනවා කියලා අපි සැලසුම් නොකර ඉන්නත් එපා. සැලසුම් ඔක්කොම වැඩන්නේ කියලා බැලලා වෙලා වෙන්න ඕන දේ වෙනකොට අන්තපත්ත වෙන්නත් එපා. ඒ සැලසුම් කරන කට්ටියට එක්ක වෙන්න ඕන දේ මම කරනවා කියලා ගියාට කිසි කෙනෙක් බාධාවක් වෙන්නේ නැහැ. මේවා නිකන් මූල ධර්ම ප්‍රත්‍යක්ෂේ ඉක්මවලා යන වෙලාව. මූල ධර්ම එනවා ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂේ කොහෙද? අපි හැම වෙලාවෙම සජීව ජීවත් වෙනවා නම් එන බෝලේ හැටියට බැට් කරනවා මිසක් අපිට කියත හැක මචං මම සෙන්චරියක් ගහන්න යනකොට හොඳ බෝල් ටිකක් එපන් කියන්නේ ප්‍රැක්ටිස් කරනකොට නම් කරත හැකියි නමුත් මේ ඉන්ටර්නැෂනල් ටීම් එක ගහදී ඕස්ට්‍රේලියාවට ගානක් කියලා කියත හැක මට සෙන්චරියක් ගහන්න ඕනේ කියලා වෙන්නේ නැහැ ඒ නිසා මේක හරි සුන්දර ධර්මයක් එහෙම නැත්නම් හරි සජීවී දෙයක් මූල ධර්ම කාර්යය වුණා හොම්බේ අල්ලන්න ගියොත් හොම්බේ එන්න දෙයට ලෑස්තිලා තම්බි කිව්වට පස්සේ ඔරුව හැරුණා පස්සේ ඉක්මනට වැඩි හොඳයි කියලා අන්න ක්‍රමී ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ මේක හිතා ගන්න. දැන් මේක එම අහලා තව ප්‍රශ්නයක් අහුවොත් එළවන්න. ඒක තේරුම් ගන්න සබ්බේ සංඛාරංචාති යදා පඤ්ඤාය පසති අදින්දි දුක්ඛේ සමබ්බ විසුද්ධිය කියන එක දැන් මෙතන අපේ ධර්ම සාකච්ඡාවේ ධර්ම දේශනා පැහැදිලිුනේ මේ සියලු චිත්ත සංස්කාරයන් තමයි අනිත්‍ය කියලා මෙනෙහි කරන එක. නමුත් දැන් සජීවී අජීවී සියලු දේවල්ම සංස්කාර හැටියට ස්වාමීන් වහන්සේ ඒවත් අනිත්‍ය බව එහෙම කරන්නේ නැහැ බුදුරජාණන් සජීවී අජීවී දේවල් ධම්ම කියලා කිව්වා. තමන් පරිලෝකගත විදිහට සංස්කාරික. සබ්බේ සංඛාරානිච්ච, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්ම අනාත්ත. අනාත්ත කියන්නේ සජීවී අජීවී දෙකම තියෙනවා. මේ සංස්කාර කරන්නේ තමන් ඔළුවේ දාගත්ත කක්ක තියෙනවා. ඒක චිත්ත සංස්කාර විතරක් නෙමෙයි. කාය සංස්කාරත් මේ ආ කියන්නේ 2000 දාගත්තට පස්සේ ඒක දුක දෙනවා කියන කියන්නේ ආ කියන්නේ 2000 දුක් දෙන්නේ නැහැ. ඒක ත්‍රිත්‍යශී දාගත්ත පස්සේ තමයි සංස්කාර කරගත්තා කියන්නේ. අහ කියන්නේ එව්වා තමන් ගාවට ගාගත්තට පස්සේ තමයි සංස්කාර වෙන්නේ. තීන සාද්දේව සංස්කාර වෙන්නේ නැහැ. බෑ බෑ බෑ දැන් ඒක මල ගෙදර කට්ටිය ගා ගන්නවා ඒක ඔක්කොම මේ නිවන් දකින්න ඕනේ මැරුණට පස්සේ මේක ඒ නිසා අපි බලස්කාරයෙන් අපි සතිවාරය සමාප්ත කරන්න මේ යෝජනා ඉදිරි කරගන්නවා. අපි අනිච්චාවත සංකාර නෙවෙයි ස්ථාවර ධම්මයේ කියලා ධර්ම දේශනා සතිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා.